ඥාතයෙයුම් දක්තේයුම් පත්තම් බන්ති වදාමි නච්ච පලාහං වික්ඛවේ අප්පත්තා ලෝකස්ස අන්තං දුක්ඛසන්තං කරිස්සති කරිස්සති සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි පින්වත් සිල් නෑනියුරු වරක් ප්‍රමුඛ සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් පිරිස දැන් මේ සෝදානම් වෙන්නේ එක පැත්තකින් තමන්ගේ ඥාති ධර්මයක් ඉෂ්ට සිද්ධ කරනවා කෘතෝපාකාර ගුණ සැලකීමක් කරනවා වගේම තමන්ගේ ජීවිතයටද අර්ථ සිද්ධියක් සිද්ධ කරගන්න වටිනා කුසල ධර්මයක් සින්කමක් අද දවසේදී මේ නිවසේ නිබඳු පින්කමක් සෝදානම් කරන්නට විශේෂ හේතුවක් වුණා ඒ අපේ ගාමී උදේ කුමාර මැතිතුමාගේ ආදරණීය මෑණියෝ සෝමාජයතිස්ස මෑණියෝ මීට මාස තුනකට ඉහතදී අභාවක් ප්‍රාප්ත වුණා ඒ මෑණියන් ප්‍රමුඛ වර්ග පරම්පරාගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම ප්‍රධාන අරමුණ කරගෙනයි මේකින් කම සිද්ධ කරන්නේ. පින්වත්නි මුලින්ම මතක් කරනවා අපි මේ සිද්ධ කරන්ට බලාපොරොත්තු වෙන ඒ කුසල ක්‍රියාව පුණ්‍ය ක්‍රියාව යහපත්ව සාර්ථකව කරන්ට නම් ඒ අරමුණ මනාව විශ්ලේෂ කරගන්නට නම් අපි හැම දිනම ඉතාමත් ඕනෑකමින් මේ කුසල ධර්මයේ යෙදෙන්නට ඕනේ. ඒ මතක් කළේ පින්වතුනි මේ ධර්ම දේශනාව ඉතාමත්ම ඕනෑකමින් කන් යොමු කළ සෝනකලොත් තමයි සත්‍යෙන්ට පින් අනුමෝදන් කරන්න පුළුවන්. ඒ වගේම අපි හැමදෙනාටමත් මේ මනුස්ස ජීවිතයේ හිස් නොවන වටිනා සත්‍යධර්මයේ අවබෝධයක් ළඟා කරගන්නත් පුළුවන් වෙන්නේ ඊටම ඕනකමින් මේ දේශනාව ශ්‍රවණය කළොත් කියන එක මුලින්ම මතක් කරනවා. එනිසා හැමදෙනාම තමන්ගේ සිත් නොයෙක් නොයෙක් අරමුණු වල දුවන්නට නොදී ඊ타ත්ම වමනාවෙන් ඊ타ත්ම වමනකමින් මේ දේශනාව සෝනේ කරන්ට කියලා මතක් කරනවා. සිංහතුනි ඉමක් කොනක් පරක් දෙයක් නැති අනුරාග්‍ය සංසාරේ අපි එන ගමන අති දීර්ඝ බව බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම දේශනා කළා. අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැහිලා තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳිලා මේ සත්‍ය සතරේ මේකට දුවනවා සැරිසරනවා කියලා පෙන්වුවා. ඒ දීර්ඝ සංසාරේ නකොට මෞමල දුකට අඳපු කඳුළු සතර මහා සාගරේ ජලයට ගැදී කිව්වා කියලා පෙන්වුවා නම් අදාදරණීය මව මල විලාගෙදී අපේ ඇහෙන් කඳුලක් ගලාගෙන වැටුණා නම් ඒ මහා ජල සාගරයක බිඳුවක් තරයි. මේ මහා ජල සාගරයට තව කොච්චර කඳුළු එකතු වෙන්න තියෙනවද කියන එක අපි කවුරුවත් දන්නේ නැහැ. ඒ තරම් කෙරක් නොපෙනෙන දීර්ඝ සංසාර ගමනක් ආවා. කෙරක් නොපෙනෙන දීර්ඝ සංසාර ගමනකට උරුම වෙච්ච ඇත්තෝයි අද අපි ඉන්නේ. අතීතයේදී සසර දුක් නැති කරන සත්‍යමය දේශනා කරන ලෝතර බුදුරජාණන් වහන්සේලා මේ ලෝක ධාතු යෝන තරම් පහළ වෙන්න ඇති. අනේ මේ පහළ වෙලා සතර දුක්ඛින් නිව සත්‍යර්මයේ දේශනා කරනකොට අපි බොහෝ කාලවල සතර අපායේ ඉපදිලා. එහෙමත් නැත්නම් අසඤ්ඤ ඵලයේ ඉපදිලා. එහෙමත් නැත්නම් දීර්ඝායුෂ්ක බ්‍රහ්ම ලෝකෙක ඉපදිලා. එහෙමත් නැත්නම් මිනිස්සු වෙලා හැබැයි හඟවා කියන අර්ථය තේරුම් ගන්න තරම් ඥාන ශක්තියක් නැති මන්ද බුද්ධික වෙලා ඉන්ද්‍රිය අංග විකලත්වයටපත් වෙච්ච ආත්මයක් ලබලා. තව කාලවල බොහෝම නුවණ තියෙන හොඳට හිතන්න පුළුවන් හැකියාව තියෙන හඟවා තියෙන අර්ථයක් තේරුම් ගන්න පුළුවන් ඥාන ශක්තියක් ඇති මිනිස්සු වෙලා පිපදිලා අනේ කාලේ ලෝතර බුදුජන් වහන්සේලා පහළ වෙලා නැහැ. සසර දුක්ගේ නිවන සත්‍යධර්මයේ ලෝකේ නැහැ. මේ කොමන පැත්තකින් හෝ ධර්මය ලෝකේ තියෙනකොට ඒක ලබන්නට සුදුසු තැනක අපි හිතේ නැති නිසා ලබන්ට ධර්මයක් ලබන්ට පුළුවන් සුදුසු තැනක අපි පැමිණෙනකොට සද්ධර්මයේ ලෝකෙ නැතිකම නිසා සද්ධර්මයේ අවබෝධය අපිට නොලැබුණා. ඒ නොලැබුණු බවට සාක්ෂියක් තමයි අද අපේ ජීවිතය. ඉතින් අපි දීර්ඝ සංසාර ගමනක් සිහි කළා. සතර යන්න කියන උරුම වෙන්න තියෙන අති දීර්ඝ භයංකර සංසාර ගතිය සිහිපත් කළා මේ ජීවිතයේදීම මේ සත්‍යර්මය අවබෝධ කරගන්න ඕනේ කියන කලන පිටසුව මේ දේශනාව ශ්‍රවණය කරන්ට මම කෙනතුන්ට ගුණක් වටිනා අවබෝධයක් ලැබෙන දහම් කරුණු ටිකක් පැහැදිලි කරලා දෙන්න උත්සාහවත් වෙනවා. ඉතින් මේ දේශනාවන් ටිකක් ගැඹුරුයි. ඊටමත් ඕනකමේ ඊට හිත යොමු නොකළොත් එක වචනයක් දෙකක් අහකට අත්හැරුණා ඊගව වචනේ අර්ථය ගල්පගන්ට බැරි වෙයි. මොකද නීවරණ ධර්මයන් හා නොවැටුණු ආශ්‍රයන් ගෙවීමට පැමිණෙන වචන අහලා අපිට හුරු පුරුදු නැහැ පතරදී. නීවරණ ධර්මයන්ගේ යුක්ත ආශ්‍රව ගණේලා රැගෙන වචන අපිට හොඳට හුරු පුරුදුයි. සමහර විටක අහන්න ඕනේ අහසින් යනකොට ඇහුණත් හොඳට මතක තියෙනවා. සසර එච්චරට අපි හුරු කරලා තියෙන්නේ නීවරණ සහගත වටපිටාවක් නිසා. මේ ටික නැවත නැවතත් මතක් කරන්නේ ඕනෑ කමෙන් වමනාවෙන් අහන කෙනෙකුට අද දවසේදී මේ භව ගමන අවසන් කරගන්න පුළුවන් ඥාන දර්ශනයක් ලබන්න පුළුවන්කම තියෙන නිසාමයි. මේ දීර්ඝ සංසාරේ ක්‍රමක්‍රමයෙන් එනකොට කොහොම හරි අපි සින්වන්තය වුණා භාග්‍යවන්තය වුණා ඒ අෂ්ට දුෂ්ටක්ෂණයන් අතහැරලා ශන සම්පත්තියක් උද්දා කරගන්නට දුර්ලභ බුද්ධෝත්පාද කාලෙකුත් ලැබිලා සත්‍යර්මයේ කියන වටපිටාවකුත් ලැබිලා ඒ සද්ධර්මය අහලා තේරුම් කරගන්න පුළුවන් මනුස්සාත්ම භාවයකට ලැබුණා කියන එක මේ ලෝකේ ලැබෙන්න තියෙන අත්‍යසේම දුර්ලභ වටිනාම අවස්ථාවක්. ඒක වටිනාකම අපිට අද දවසේ තේරෙන්නේ නැති වෙයි. නමුත් අපි යම් ආකාරයකට ටිකක් මේ ලෝකයේ තිරසංගත ප්‍රාණයන්ගේ ඉඳලා ජලයේ වාසය කරන ප්‍රාණීන්ගේ ඉඳලා මොහොතක් ලෝකයේ සිහිපත් කරලා බැලුවොත් ඒ අතරින් මිනිස්සු ඉන්නේ කොච්චර කී දෙනාද ඒ අතරින් ධර්මයක් ඇහෙන වටපිටාවක ඉන්නේ කී දෙනාද කියලා බැලුවාම අපේ ජීවිත මොනතරම්ම දුර්ලභ අවස්ථාවකින් ලැබුණු වටිනා වටපිටාවක්ද කියන එක තේරුම් ගන්න පුළුවන් වෙයි. පින්වතුනි මේ පින්වතුන්ට ඒ සසර ගෙවා ගැනීමට උපකාරී සද්ධර්මයේ අවබෝධය ලබා දෙන්නට හේතු වෙන වටිනා සූත්‍රයක්. ඒ සූත්‍රයක සූත්‍ර පාඨයක් තමයි මම මාතෘකා වශයෙන් කරුවේ. බුදුරජාණන් වහන්සේ අපිට යනුකම්පාවෙන් දේශනා කළ සෙවලා දහම් මාසයෙන් සංයුත්ත නිකායේ හතරවෙනි කාණ්ඩේ තියෙනවා ලෝකාන්ත ගමන සූත්‍රය කියලා සූත්‍රයක්. මේ ලෝකාන්ත ගමන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාහං වික්ඛවේ ගමනේන ලෝකස්ස අන්තං ඥාතයං දත්තයං අත්තබ්බන්ති වදාමි මහණෙනි කිසිම කාලෙක ගමන් කරලා ආගමනෙන් වේවා වාහනයකින් වේවා ගමනයකින් ගමනකින් ලෝකයේ කෙනෙකුට දත හැකියයි දැක්ක හැකියයි දැනෙන හැකියයි කියලා මම කියන්නේ නැහැ කවදාවත් කිසිම වෙලාවක ගමනකින් එතකොට ඒක පාගමනක් වෙන්නත් පුළුවන් වාහනයකින් වෙන්නත් පුළුවන් කුමන ආකාරයකින් හෝ ගමනකින් ලෝකයේ කෙලවරකට කෙලවරක් දැනගන්නවත් දකින්නවත් ඒට පැමිණෙන්නවත් බෑ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දශපනහම් වික්‍රේ අපත්තං ලෝකස අන්තං දුක්ඛ සංතම් වදාමි. මහණෙනි එතකොටවත් ලෝකයට ලෝකේ කෙලවරකට නොගොස් ලෝකයේ කෙලවරකට නොගොස් දුක් කෙලවර කරන්න පුළුවන් කියලා මම කියන්නේ නැහැ. ලෝකයේ කෙලවරකට නොගොස් කවදාව දුක් කෙලවර කරන්න බෑ කියලා සත්‍යයෙන් වහන්සේ කියනවා. මෙන්න මේ ටික බුදුචානන් වහන්සේ සබත් නෝර වැඩ ඉන්න කාලේ වික්ෂුන් වහන්සේලා පිළිසකට තමයි ওই වචන ටික දේශනා කළේ. ওই වචන වචන ටික කෙටියෙන් දේශනා කරලා භාග්‍යතුන් වහන්සේ විහාරයට වැඩියා. ටිකක් වෙලාවකට භික්ෂුන් වහන්සේලාට කතාවක් ඇති වුණා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි ගමනකින් විලෝ ගිහිල්ලා ලෝකයේ කෙලවර දත හැකියයි දැක් හැකියයි පැමිණිය හැකියයි කියලා කියන්නේ නමුත් ලෝකයේ කෙලවරකට නොගොස් දුක් කෙලවර කිරීමකුත් නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ කෙටියෙන් මාත්‍රිකාවක් විතරක් දේශනා කළා අර්ථ වශයෙන් පෙන්වන්නේ නැතුව වැඩියා. අපි කොහොමද මේකේ අර්ථය තේරුම් ගන්නෙ? අපි කොහොමද මේ භාෂිතයේ අර්ථය දැනගන්නේ කියලා වික්ෂුන් වහන්සේලා අතර කතාවක් ඇති වුණා. ඒ වෙලාවේ වික්ෂුන් වහන්සේලා කියනවා කතා වෙන එක විශ්වාසයේ නමක් මේ ආනන්ද තෙරුන් වහන්සේ බොහොම දක්ෂයි යක්තයි පඬිතයි භාග්‍යතුන් වහන්සේ විසින්ද වර්ණනා කරලා තියෙනවා මහණනි ආනන්ද බොහොම පඬිතයි ආනන්ද මහා ප්‍රඥාවන්තයෙක් කියන ශාස්ත්‍ර වහන්සේ විසින්ද වර්ණනා කරලා තියෙනවා ආනන්ද හාමුදුරුවෝ ගාවට ගියොත් නම් අපිට මේ වචනේ අර්ථය අහගන්න පුළුවන්. එහෙම කතා කළා එහෙනම් අපි බවක් ආනන්ද තෙරුන් වහන්සේගෙන් මේ භාෂිතයාගේ අර්ථය දැනගනිමුයි කියන අදහස වික්ෂුන් වහන්සේලා ඔක්කොම ගෙහෙල්ලා ආනන්ද තෙරුන් වහන්සේ සංගනා කළා බාලාය කත්පත්කේ කියලා ගියයත් ගරු කළා සත්පත ගෙඳගෙන මතක් කළා භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රකාශයක් අපිට කළා. මහණෙනි කිසි කලක ගමනේ ලෝකයේ කෙලවරක් දැනගන්නවත් දකින්නවත් පැනෙන්නවත් පුළුවන් කියලා මම කියන්නේ නමුත් ලෝකයේ කෙලවරකට නොගොස් කවදාවත් දුක් කෙලවර කරන්න බෑ කියලා ප්‍රකාශ කරන අර්ථය විස්තර කරලා පෙන්වන්නේ නැතුව විහාරයට වැඩියා. බවත් ආනන්දයන් වහන්සේ අපිට මේ භාෂිතයගේ අර්ථය කියලා දෙන්නේ. ඒකලා වෙදී ආනන්ද හඳුවහම ඇලැත්නේ භාග්‍යතුන් වහන්සේ හම්බ වෙච්ච වෙලාවේ ඇයි ඔයගොල්ලෝ භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවේ නැත්තේ භාග්‍යතුන් වහන්සේ අපේ ධර්ම ස්වාමී දතයත් දන්නවා දැක්කයත් දන්නවා අපේ සියල්ලංගෙම ධර්ම ස්වාමී ඕගොල්ලෝ කල්නේ හරියට අරතුව කැමති කෙනෙක් අරතුව හොයන කෙනෙක් මහා විශාල වෘක්ෂයක් ළඟට ගිහිල්ලා ඒ ගහේ අරතුව කියලා පොළොත් ටිකක් අරගෙන යනවා වගේ ශාස්ත්‍රඥ වහන්සේ වැටෙද්දී මේ ධර්මයේ අර්ථය ඉගෙන ගන්න අපි හොයාගෙන යනවා කියන එක. ඉතින් මේකට භාෂිතයේ අර්ථය ශාස්ත්‍රඥ වහන්සේගෙන්ම ඉගෙන ගන්න තිබුණා කියලා. විශ්වනාථලා ප්‍රකාශ කරන ඇත්ත භාගවතුන් වහන්සේ දන්න දේ දන්නවා සියල්ල දන්නවා සියල්ල දකිනවා ධර්ම ස්වාමී එතකොට භාගවතුන් වහන්සේම ප්‍රශංසා කරලා වර්ණනා කරලා කියනවා භවතානන්දය බොහොම තත්සයි වික්තයි පඬිතයි කියලා අන්‍ය සාග්‍රාත්මචාරයන් වහන්සේලාද ප්‍රශංසා කරනවා අපිට හිතුණා මේ භාෂිතයාගේ අර්ථය වහන්සේ ළඟට පැමිණ තහගන්න පුළුවන් කියලා. අනේ බරක් බරක් වශයෙන් ගන්නෙ නැතුව අපේ කෙරේ අනුකම්පාවෙන් මේ භාෂිතයාගේ අර්ථය ප්‍රකාශ කරලා දෙන්න කියලා මතක් කළා. ඊට පස්සේ ආනන්ද තෙරුණාට කියනවා හොඳයි. මම මේ භාෂිතයාගේ අර්ථය මට වැටෙන ආකාරයකට කියලා දෙන්නම්. පස්සේ ගිහිල්ලා ඔයගොල්ලෝ භාග්‍යතුන් වහන්සේගේ ආපහු අහන්න. භාග්‍යතුන් වහන්සේ අංශේද කියලා දෙන්නේ ඒ විදිහට ගන්න. මම මට තේරෙන විදිහට කියලා දෙන්නම්. කියලා දුන්නට ආපහු ගිහලා භාග්‍යතුන් වහන්සේගෙන් අහන්න. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ යම්සේද විස්තර කරලා දෙන්නේ ඒ විදිහටම දහන්න කියලා මතක් කළා. මතක් කළා එවත්නි භාග්‍යතුන් වහන්සේ යම් උද්දේශයකින් ගාථාවක් උදෙසා විස්තර විසින් විස්තර නොකොට විහාරට ගැලියනයි ඒ ගාථාව ගමනෙන් ලෝකයට ලෝකයේ කෙලවර දැනගන්න දකින්න දැනෙන්නත් බැහැ නමුත් ලෝකයේ කෙලවරකට නොගොස් දුක් කෙලවර කිසිමකුත් නැහැ කියලා පෙන්වනවා නම් ඒ භාෂිතයගේ අර්ථය මම මෙන්න මේ විදිහට දන්නවා. මට මෙන්න මේ විදිහට තේරෙනවා. මොකද්ද? මේ ලෝකයා යම් ධර්මයකින් මේ ලෝකයයි කියලා හඳුනගන්නේ නම් යම් ධර්මයක් නිසා ලෝකය යන සංඥාව පහල කරගන්නේ නම් ආර්ය විනය ඒකත ලෝකයයි කියලා කියනවා. මොකක්ද? ඇස තියෙන හින්දා ඇසින් දකින රූපයේ තියෙන හින්දා ලෝකයේ හෝ ලෝකයේ යන ප්‍රඥාක්ෂ ලෝකයට උපදිනවා. ලෝකයේ කියලා යමක් හම්බ වෙනවා නම් ලෝකයට ඇසත් ඇසට පේන දෙයිනුත් නම් කනත් කනට ඇහෙන දෙයිනුත් නම් මේ ලෝකේ දේවල් ලෝකේ කාරණා කියලා Tamanta දැනුම ආවේ අපිට මේ ලෝකයයි කියලා අද දැනුමක් ඕගොල්ලන්ට තියෙනවා නම් ඔය ලෝකය පිළිබඳ ලෝකය හෝ ලෝකයන් සංඥාව පැමිණි ධර්මතායි ලෝකයේ හැටියට දකින්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒක මතක් කළොත් සිංහතුන්ට ලෝකය කියන්නේ මොකන්ද කියලා අහුවොත් එහෙන් දැකපු රූපටි කරන විස්තර කරන්නේ අම්මලා තාත්තලා ගෙවල් දුවා රන් රදී මුතුමැණික් කියලා ඔගොල්ලෝ දන්නා වූ එහෙන් කණෙන් නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් එහෙම නැත්නම් හිතෙන් හිතකෝ. මේ ශේත්‍රයට හසු වෙච්ච දෙයක් නේද ඔගොල්ලෝ ලෝකය කියලා දන්නේ. එහෙනම් ආර්ය විනේ ලෝකය කියලා කියන්නේ මෙන්න මේ ආයතන ටිකටයි කියලා පෙන්වනවා. මෙන්න මේ ආයතන ඇති කල්ලි ආයතන ටික කියන්නේ මෙන්න මේ ආයතන ටික ඇති කල්ලි ලෝකේ හෝ ලෝකයන සංඥාව ලෝකයන ප්‍රඥප්තිය ලෝකයේ තුල උපදින්නේ. එතකොට මෙන්න මේ ලෝකේ කෙලවරකට නොගොස් දුක් කෙලවර කිරීමකුත් වෙන්නේ නැහැ කියලා පෙන්වන්නේ. මෙන්න මේ ආයතනයන්ගේ සැබෑ ස්වභාවය නොදැන කවදාවත් දුකින් මිදීමක් වෙන්නේ නැහැ කියන අර්ථයයි කියලා ආනන්ද හඳුරු ප්‍රකාශ කළා. හැබැයි මේ අර්ථය මේ විදිහට මම දන්නවා. ඔගොල්ලෝ කියන භාග්‍යතුන් වහන්සේ කියන තහන. භාග්‍යතුන් වහන්සේ යම් විදිහකට විස්තර කළා දෙන්නේ ඒ විදිහට දරන්න කියලා මතක් කළා. වික්ෂුන් වහන්සේට පස්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා වෙච්ච සිද්ධාන්තය ඔක්කොම මතක් කළා. භාග්‍යතුන් වහන්සේ කෙටියෙන් මාතෘකා කරලා දෙහෙලට වැඩිහම අපිට මේ වගේ අදහසක් හම්බ වෙලා ඇති වෙලා ආනන්දතර මහන්සේ හම්බ වෙන්න ගියා ආනන්දතර මහන්සේ මේ මේ වචන වලින් මේ මේ පද වලින් මේ මේ ව්‍යංජනයන්ගෙන් අපිට ඒ භාෂිතයගේ අර්ථය ප්‍රකාශ කළා කියලා. ඒලා බුදුරජාණන් වහන්සේ සාදු සාදු මහණෙනි ආනන්ද බොහොම සත්‍යයි පඬිතයි යක්තයි ඔබ මගෙන්ද ඇහුවනම් මමද උත්තර දෙන්නේ ඔය විදිහටමයි ඔය අර්ථයේ ඔය විදිහටම දරන්න කියලා මතක් කළා. මේ ටික මම ඔයගලන්ට තව ටිකක් එදිනෙදා ජීවිතයෙන් තේරුම් කරලා දෙන්නම්. සිංහතුනි මේ සුගත දිනේ නැතුව මේ ආර්ය විනය නැතුව කිසිම දවසක කිසිම කෙනෙක් හීනකින්වත් ලෝකෙ කෙලවරකට යන්නේ නැහැ. අපි ඉස්සෙල්ල හඳුනාගත යුතුයි ලෝකය කියන්නේ මොකක්ද කියන එක. ලෝකයේ කියන එක ඇති උනේ කොහොමද කියන එක. ඒ ලෝකය කියන එක හඳුනාගත්තාම ඒ ලෝකයේ ඇති උනේ කොහොමද කියලා හඳුනාගත්තාම උත්තරයන් ඉබේ දෙනවා එහෙනම් මේ ලෝකයේ කෙලවරකට ගියොත් මේ දුක ලැබෙන්නේ නැහැ කියන එක. එහෙනම් ඒ ලෝකයේ කෙලවරකට යන්නට තියෙන ගමන් මඟ මෙන්න මේකයි කියන උත්තරය ඉබේ එනවා. පින්වතුනි ලෝකය කියලා කියන්නේ මොකක්ද? ලෝජ්ජති පලෝජ්ජති තී ලෝකෝ හැදෙන්න බෙදෙන්න වෙනස් වෙන ස්වභාවයයි ලෝකය කියලා කියන්නේ. මේ ලෝකය තව වචනයක් තමයි මොකද්ද? දුක කස්මින් ලෝකෝ පටිච්චිතෝ දුක්ඛෝ ලෝකෝ පටිච්චිතෝ ලෝකයේ කොහිද පිහිටලා තියෙන්නේ දුක මත දුක කියලා කියන්නේ ලෝකයට තව නමක් ලෝකය කියලා කියන්නේ දුකට නමක්. ලෝකය කියලා කියනකොට අමුතු දෙයක් හිතන්නට එපා. ඔබ මම ජීවත් වෙන අද මේ ජීවිතේ ගන්න මේක තමයි අපේ ලෝකය. ඔබට ජීවල් දරවල් යාන වාහන ඉදකඩන් තියෙනවා නම් අම්මා තාත්තා දුව පුතා සහෝදර සහෝදරි ඥාති හිතයි සින් ඉන්නවා නම් ඒ වගේම තව ඥාතිවරු ඉන්න ගම් පළාත් නගරවල තියෙනවා නම් ඒ වගේම විදේශ රටවල් තව ලෝකවල තියෙනවා කියලා ඔබට දැනෙන ඒ වගේම රන්දිදී මුතුමැණි ඥාන වාහිල කඩම් තියෙනවා කියලා ඔබට තේරෙන ඒ වගේම හැකන දිවනාසය ශරීරය කියන මේ ආයතන හයම ඇති බවට හම්බ වෙන තමන්ව ඉන්න පැවැත්මක් හම්බ වෙන මේ වටපිටාව තමයි අපිට ලෝකෙ කියලා කියන්නේ. ඒකනේ ඒගොල්ලෝ කියන්නේ. මම අහුවොත් ඕගොල්ලන්ගේ මොකද්ද ලෝකෙ කියන්නේ? ඕගොල්ලෝ විස්තර කරන්නේ මොකද්ද? මේ තව ගොඩාක් අය ඉන්නවා. මේ කාවින් වාසය කියලා දැන් අපි ඉන්නේ. ඉතින් මේ මේ නිදිත් අපි විස්තර කරන්න ඇත්ත. මේක තමයි ලෝකෙ කියන්නේ. මේ ලෝකයේ ඇතුලේ ලෝකේ ස්වභාවය තමයි මේ අපිට ලෝකේ නිර්මාණය වෙලා තියෙන්නේ කැඩෙන්න බෙදෙන්න වෙනස් වෙන්න පුළුවන් ද්‍රව්‍යතාව ටිකක් මතයි. ඒ නිසා මේ ලෝකයේ ඉන්න කෙනාට කිසිම වෙලාවක අඩුවක් නැතුව ලෝකයේ හිතක පමණකින් ලෝකයේ ඉන්නවට නොමිලේ ලබා දෙන ත්‍යාගයක් වෙනවා ලෝකේ ඉන්නවට නොමිලේ ලබා දෙන ත්‍යාගයක් වෙනවා මොකද්ද ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස මේක ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ ලෝකේ ජීවත් වෙනවද මහලු බව බලාපොරොත්තු ලැබීම බලාපොරොත්තු අප්‍රියංහාරීක් වීම ප්‍රියංගෙන් වෙන්වීම හිතන දේ කැමති දේ නොලැබීමේ දුක් බලාපොරොත්තු අප්‍රියංහාරීක් වීම දුක් බලාපොරොත්තු කවුද ජීවත් වෙන්නේ මේවා දෙමව්පියෝ දරුවෝ එක්ක දරුවෝ දෙමව්පියෝ එක්ක තමයි යාන වාහන ඉඩකඩම් එක්ක තව පුද්ගලයෝ දේවල් කාරණා අතුරු කරගෙන ජීවත් වෙන ලෝකයේ තුල නොමිලේ ලැබෙන ටිකක් මේ ටික නිරායාසයෙන්ම අනිවාර්යෙන්ම දිදින්න වෙනවා ලැබෙන්න වෙනවා එහෙනම් ලෝකයේ කියලා කිව්වේ දුක්ඛ සත්‍යයට තව නමක් ලෝකයේ ඉන්න කෙනා කවදාවත්ම ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දුම්න සුඛායයන්ගෙන් මිදෙලා නැහැ. ලෝකෙින් ඔබ ලෙඩ වෙන බවින් මිදෙලාද නැහැ. ඔබ මහලු වෙන බවින් මිදෙලාද නැහැ. ඔබ මැරෙන බවින් මිදෙලාද නැහැ. ඔබේ ප්‍රේමනාප දේවල් හෝ අය ප්‍රේමනාප පුද්ගලයෝ ප්‍රේමනාප දේවල් නැති වෙලා වෙනස් වෙලා යන සියලු ප්‍රයෝග දුක්ඛේ ඔබ මිදිලාද අප්‍රිය අමනාප අය අප්‍රිය අමනාප දේවල් ලැබීමෙන් එන දුකෙන් ඔබ මිදිලාද ඔබ හිතන බලාපොරොත්තු වෙන කැමති දේවල් හැම වෙලාවකම ලැබෙන්නේ ඒ කැමති බලාපොරොත්තු වෙන දේවල් නොලැබීමේ දුකෙන් ඔබ මිදිලාද එහෙනම් අපි හැබැයි මේ ලෝකේ ඕව බලාගෙන බලාපොරොත්තු වෙන්නේ ජීවත් වෙන්නේ ලෝකෙ තුල හැමදාම අපි ජීවත් වෙන්නේ මොකකටද? සතුටින් ඉන්න. දුක නැතුව ඉන්න. සතුටින් ඉන්න දුක නැතුව ඉන්න හදාගත් අපේ ලෝකයේ තුල හැමදාම පැවතිලා තියෙන්නේ හැමදාම විසිරිලා තියෙන්නේ ජරා මරණ දුක. මේ ලෝකය ජාති ජරා ව්‍යාධි කියන 11 ගින්නකින්ම දැවෙන වටපිටාවක් කියලා පෙන්වනවා. මේ ලෝකේ මේ ලෝකේ හැදුන හැටි කවදාවත්ම හීනකින්වත් දන්නේ නැති කෙනෙක්, අහලා නැති කෙනෙක්. කිසිම දවසක මේ ලෝකෙ නිදෙන්නේ එයාට තියෙන එකම ක්‍රමවේදය එකම මාර්ගය පෙරලෙන දිය අනුව පෙරලෙන එක. ජරා මරණයට යන ලෝකයේ අනුව ජරා මරණයට යන්න දෙන එක. ලෝකයේ තියෙනවා ලෝක ධර්මතා අටක්. ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා සැප දුක් කියලා. ලෝකයේ හැදුන හැටි නොදන්නා ලෝකයාට ලෝකයේ පවතින මේ ධර්මතා අට අනුව පෙරලෙනවා විනා ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා සැප දුක් කියන ධර්මතා අට අනුව පෙරලෙනවා විනා ඒ නිදී ගන්න දැනක් හම්බ වෙන්නේ මේ ලෝකේ තියෙන දුෂ්ටකම මේ ලෝකේ තියෙන භයානකකම මේ ලෝකයේ තුල මේ අපහසුකම් මේ දුක් ටික ඇති කරලා නතර වෙනවා නම් කමක් නැහැ මේ දුක්තික මේ අපහසුකම ඇති කරලා මේ ජීවිතය දුක් කරලා ඒ ලෝකයේ පරිහරණය කළ සිද්ධාන්තයේ තම ඒ ලෝකයේ ඇති වෙච්ච ඇති නොදක්කා වූ කාරණාවතම ඒ දුක පරිහරණය කළ සිද්ධාන්තයටම ඒ දුක ඇති වෙච්ච කාරණාව නොදක්කා වූ නොදන්නා වූ අවිද්‍යාවටම ආපහු ලෝකයක් ඇති කරන්න පුළුවන් කර්ම රැස් වෙනවා. කර්ම රැස් කරලා ආපහු නැවත ලෝකයක් හදන්න තියෙන මේ වගේ ටෙස්ට් එකක් හදා ගන්නවා. එදාටත් ලෝකේ නිර්මාණය කරන දුක් විඳිනවා. එදාටත් ලෝකයේ ඇති කරන හේතුව ලෝකයේ ඇති වෙච්ච හැටි නොදන්න නිසා ලෝකේ නැති කරන්න දන්නේ නැහැ. කියන ලෝකේ ඇත්ත වෙනවා. ඇත්ත වෙලා ඒ ලෝකයේ ධර්මතා අටමෝ පෙරලි පෙරලි සතුටු වෙවි දුක් වේදලා ආපහු ලෝකයක් හදලා හදාගන්න තියෙන හේතු හදාගෙන යනවා මේ කෙල්ලවරක් නැති ලෝක ගමනක් අපිට තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වනවා ලෝකයේ කියලා කියන්නේ දුක ස්වභාව තමයි. මේ ලෝකයේ කියන්නේ අර මම මතක් කළා වගේ ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් තුන්වත් උපායාස කියන මේ සියලු දුකේ ඒ වගේම වගකී යුතුයකම් ආදී මහා කරවතක් පැටවිච්ච බරකින් ඒ වගේම ඒ බරෙන් නිදහස් වෙන්න උදේ ඉඳන් රැ වෙනකම් සමහරට පාන්දර 5ට විතර නැගිටින්නේ. ඈ නැගිටලා රැයට වැය වෙලා වැඩ හැරලා ගෙදර එන්නේ. මොකද මේ Tamanta කැපිච්ච බරෙන් නිදහස් වෙන්නේ. යුතුයකම නිදහස් වෙන නිදහස් වෙලා. හිත සතුටු තැනකට ගන්න, සතුටවත් තැනකට ගන්න. නමුත් එකින් එකට එකින් එකට දුක තුල කාරණා දිග්ගහනමසක දුක ගෙවෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ දුක්ඛාගත පැවැත්මටයි බුදුරජාණන් වහන්සේ ලෝකේ කියලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ මේ ලෝකයා ලෝකයේ ඇත්ත වෙලා ලෝකයේම බදාගෙන හරියට පහනට පයින් පළගෙටියක් වගේ ලෝකයේ අනුම පෙරළනේ ලෝකයේ අනුම දුක් විඳින්න නැවත ලෝකේ හදාගන්න හේතු හදාගන්නවා දුක්ඛගත මේ ලෝකයෙන් ඉතර වෙන්න මේ ලෝකයා දන්නේ. අනේ මේ ලෝකයට ලෝකයක් ලෝකයේ ඇතිවෙච්ච හේතුවත් ඒ හේතුව නැති කිරීම ලෝකේ නැති කරන හැටි ඒ ලෝක නිරෝධයට යන ප්‍රතිපදාවක් මම කියලා දෙන්න ඕනේ කියන අනුකම්පාවෙන්මයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වුණේ. පහළ වුණා බුදුරජාණන් වහන්සේ පෙන්වා පෙර ජීවිතේ මේ වගේම දුව පුතා ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් කියලා ලෝකයක් හදාගෙන අපි එදත් ඒ ලෝකයේ ඇතිවෙච්ච හේතු දන්නේ නැතුව ඒ හේතු නැති කළාම ලෝකේ නැති කරන්න පුළුවන් කාරණාව දන්නේ නැතුව ඒ ලෝක නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දන්නේ නැතිකම නිසා ලෝකේම ඇත්තම වෙලා බදාගෙන ලෝකයේ දැන් ඔය ලෝකයේ ලෝකයේ ඇති වෙච්ච ඇති නැති වෙච්ච ඇති ඊට තියෙන මගක් දන්නේ නැති වෙනකොට තියෙන ලෝකයේ ඇත්තම වෙලා අපි එක දුක් විඳා ඒ විතරක් නෙමෙයි මේ අවිද්‍යාවෙන් ලෝකයක් ලෝකයක් ඇතිවීම නැතිවීම නොදන්න අවිද්‍යාව නිසා කුසල කර්ම අකුසල කර්ම ආනිච්ඡාපි කර්ම අපි ලෝකයේ ඇතුළු සිද්ධ කරගත්තා. ඒ පෙර අවිද්‍යාවෙන් ලෝකයේ නොදන්න අවිද්‍යාව නිසා රැස් කරගත්ත කර්මයට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා වර්තමාන විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා විපාක ස්කන්ධ ටිකක් තිබුණා. එතන රූපයක් තියෙනවා පෙර ලෝකයක් ලෝකයේ ඇතිවීමක් නැතිවීමක් නොදන්නා අවිද්‍යාවෙන් හටගත් කර්මයට කර්මයට හැදුනා මොකද්ද විඥාන නාම උපලාදල පස්ස වේදනා කියලා විපාක ස්කන්ධ ටික. මෙතන සත්‍යයක් නැහැ පුද්ගලයෙක් නැහැ හොකට බලන්න ලෝකයේ ලෝකයේ ඇතිවීමත් නැතිවීම නොදන්නා අවිද්‍යාව කියලා කියන්නේ. අවිද්‍යාව කියන්නේ සත්‍යෙද්ද? පුද්ගලයේද? කෙනෙක්ද? නැහැ. ඒ ලෝකයේ පිළිසිඳ නොදන්නා අවිද්‍යාව නැමැති ධර්මතාවය නම් හේතුනේ කර්ම රැස් වෙන්න. එහෙනම් අවිද්‍යාව පත්‍ය සංකාරාන අවිද්‍යාවෙන් නම් කර්ම රැස් වෙන්නේ. එහෙනම් කර්ම රැස් කරගෙන තියෙන සත්‍යයේද? පුද්ගලයේද? අවිද්‍යාව පත්‍ය සංඛාරාන අවිද්‍යාව කියන්නේ ධර්මතාවයක්නේ. අවිද්‍යාව නැමැති ධර්මතාවයෙන් තමයි කර්ම රැස් වෙනවා කියන්නේ. සංඛාර පත්‍ය විඥානන්න එහෙනම් එබඳු කර්මය නැමැති ධර්මතාවයක් නිසා මේ ප්‍රතිසන්දි වශයෙන් විඥානය කරනවා කියන්නේ. එතකොට මම ඉපදලාවත් තව සත්‍යයක ඉපදලාවත් තව කුජලයක ඉපදලාවත් නෙමෙයි. එතකොට විඥාන පච්චා නාම රූපං මේ කය මේ විඥානයේ රූපෙට දැකගත්තාම ඒ සිතේ තියෙන වේදනා සංඥා චේතනා කියලා නාම ටික. ඒ සිතේ තියෙන වේදනා සංඥා චේතනා කියන නාම ටිකට රූපේ හැදෙනවා. සතර මහා ධාතු රූපේ ඉස්ත්‍යක් විදිහට පුරුෂයෙක් විදිහට කියන සිතේ තියෙන සිතුවිලි. හිතේ විඥානය නිසා නාම ධර්මයේ රූපේ හැදෙනවා. ඒ නාම රූප දෙක නිසා ඒ විඥානය පවතිනවා. ඕමුන් උපකාර වල බටනික දෙක අපිට තිබ්බාම වගේ විඥානය නිසා හිතේම නාම ධර්ම ටික හැදෙනවා. නාම ධර්ම වලට රූපය හැදෙනවා. ඒ නාම ධර්මයි රූපය නිසා සිත පවතිනවා. සිත නිසා ආපෝ නාම රූප දෙක ඇති වෙනවා කියලා නාම රූප නිසා විඥානය විඥාන නිසා නාම රූප දෙක ඕමුන් උපකාරීව පවතිනකොට මේ නාම රූප දෙක ටික ටික වර්ධනය වෙලා ආයතන ටික හැදෙනවා. තේරුණා. ඊට පස්සේ දැන් කොහොමද අපි හිත බවංගයි කියලා කියන්නේ? ඒ විඥානේ නාම රූප දෙක හදනවා නාම රූප දෙක ඇතුළතම හිත පවතිනවා. එතකොට ආයතන ටික හැදෙනවා. ගොඩක් නොතේරෙනවා දැන් මේ ටික නිකන් අහගෙන ඉන්න මම අන්තිමට මේ ඔක්කොම කෙටි කරලා කැටි කරලා ගොඩාක් වටිනා දර්ශනයකුත් ඉතාම ඉතාමත්ම කෙටි නිවන් අලුත් කියලා දෙනවා. නමුත් මේ ටික හොඳට අහගෙන ඉන්න. ඔයගලන්ට කවදා හරි අද නොතේරෙන මේ හරහයි ඔයගලන්ට තිහෙනුවන වැඩෙන දවසට මේ උනේ මෙහෙම නේද කියන උත්තරය එනවා. ඒකයි මේ ටික අහගෙන ඉන්නේ. මේ විඥානය නිසා ඒ සිතේ තියෙන නාම ධර්ම වලට රූපය හැදෙනවා. ඒ නාමයයි රූපයයි දෙක නිසා සිත පවතිනවා. සිත නිසා නාම රූප වෙනවා කියලා නාම රූප දෙක විඥානයේ නොඉක්මවා විඥානයේ නාම රූප දෙක නොඉක්මව ඔවුනොන්ට උපකාරී ඇතුළත පවතින නිසායි. කය එන්නෙන් වර්ධනය වෙනවා නැරෙන්නේ නැත්තේ. එහෙම මේ විඥානයේ නිසා නාම රූප දෙක හැදෙනවා කියලා කියන්නේ. ඇහැ කන දිව නාසය ශරීරය කියන ප්‍රසාද ටික හැදෙනවා. ඊට පස්සේ දැන් ওই සවිඥානික ප්‍රසාදයකට චක්කු ප්‍රසාදයේ සෝත ප්‍රසාදය ආදී ප්‍රසාදයකට බාහිර අරමුණක් ගැටුනහම අර නාම රූප දෙක ඇසුරු කරගෙන ඉන්න විඥානය මොහතකට ඒක අතහැරලා ඒ ආයතෙට උපදින චක්කු පරිච රූපිත උපදී චක්කු ඥාන කියලා කියන්නේ ඒකට. ඒකට චක්කු සම්පස්සේ ඇති. සිටියෙන් ගත්තොත් මෙන්න මේ වගේ ඒක ලෝකයක් ලෝකයක් වීමක් නොදන්න අවිද්‍යාව හටගත්ත කර්ම ටිකට විපාක ස්කන්ධ ටිකක් ඇති වෙනවා. මේ ස්කන්ධ ටික සත්‍යයක් නෙමෙයි පුද්ගලයක් නෙමෙයි. අපි කියමු මෙතන රූපයක් තියෙනවා නම් ඒ රූපය පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු. සතර මහා ධාතුකේ සත්‍ය පුද්ගලයේද නැහැ. එහෙම නැතිනම් උපාදාය රූප සතර මහා ධාතු නිසා පවත්නා වර්ණ සතහන ශබ්ද රූපය වර්ණ රූපය ශබ්ද රූපය කියන සත්‍ය පුද්ගලයේද මහ භූතය සහ උපාදාය රූප කියන්නේ රූපයක් පුද්ගලයේ එහෙම නැතිනම් මේ විවිධ බවක් හඳුනන බවක් කල්පනා කරන බවක් තියෙනවා නම් වේදනා සංඥා චේතනා කියන චෛතසික ටිකක් තියෙනවා මේව ස්පර්ශ නිසා හටගත් ධර්මයක් සිත කියලා යමක් තියෙනවා විඥානය කියලා යමක් තියෙනවා මේ නාම රූප ප්‍රත්‍යයෙන් පවතින ධර්මය. ඔය තුල සත්‍යයේ පුද්ගලයේ නෝ ස්කන්ධ මාත්‍රයක් විතරක් හැදෙනවා. උත්තර සිලෙස් නෑ කර්ම නෑ අනුසේ නෑ සත්ත්ව පුද්ගල භාවයේ එන කිසිදු දුකකුත් නෑ උතන. ඔන්න ඔය වගේ විපාක ස්කන්ධ ටිකක් හැදුනහම විපාක ස්කන්ධ ටිකක් හැදුනා කියලා කියන්නේ ඔබට පෙනෙන බව නිර්මාණය වෙලා. ඇහැට ඇහැ හැදිලා ඇහැට රූපයක් පෙනෙන බව නිර්මාණය වෙලා. කන හැදිලා කනට ශබ්දයක් නිර්මාණය වෙලා. මම ඒකට උපමාවක් කිව්වොත් නොදන්නා භාෂාවකින් ඕගලන්ට කවුරු හරි මොනවා හරි දෙයක් කිව්වොත් ඔයගොල්ලන්ට ඒක තේරෙනවද? නෑ. නමුත් එතන තියෙනවා සෝතම් පටිච්ච සද්දේච්ච උප්පජ්ජති සෝත විඥානං තින්නම් සංගති පස්සෝ කියලා කනක් තියෙනවා සබ්ජෙක්ට් තියෙනවා ඒ දෙන සහගත සෝත විඥානයක් තියෙනවා සෝත සම්පස්යෙන් කොහොම වේදනාවක් තියෙනවා නේ. විපාක ස්කන්ධ ටික කියන්නේ සබ්දයේ යථාර්ථය උක. නමුත් ඔය සබ්දයේ තුල හොඳ හෝ නරක ඔයගලන්ට තිබුණාද? නෑ. ඔය විදිය තමයි ඇහැට පෙනෙන රූපය චක්කුම් පරිච්ඡ රූපේච උපයේ චක්කුඥාන සින්නම් සම්මති පස්සෝ කියන ධර්මතාවය හැදුනා රූපයක් වෙනවා ඒ තුල හොඳ රූප නරක රූප තිබුණේ නැහැ කැමති රූප අකමැති රූප තිබුණේ නැහැ අර නොදන්නා භාෂාවෙන් කතා කරනකොට හොඳ සද්ද නරක සද්ද කියලා තියෙනවා ඒ විදිහට දැනගන්න මේ ආයතන හයේම ස්කන්ධ ටික තිබුණේ ඔය මට්ටමට. දැන් ඇහැට රූපයක් පෙනෙනකොට පෙනෙන රූපේ ආරම්භය තමන්ගේ පැත්තේ දැන් තමන්ට ඇහැට යම් වස්තුවක් පෙනෙනවා. ඔන්න පෙර කර්මයක හටගත්තු විපාක ස්කන්ධ ටික. පෙනෙනකොට මේ දෙනෙන දේ අරබය වර්තමාන තමන් තුළ උපක්ලේශයක් පහළ වෙනවා ශ්‍රේතයක් පහළ වෙනවා සංහ උපාදාන කියලා කියන්නේ ඒ දෙනෙන දේ වටිනාකමට දැනෙන කම උපදිනවා නැත්තම් ඒ වස්තුව සත්‍යයේ පුද්ගලයේ ආත්මය කියන හැඟීම තමන් තුළ උපදිනවා ඒකයි වේදනා පක්ෂය සංඥා සංඥා පක්ෂය උපාදාන කියලා කියන්නේ. මේ වේදනා සංඥා කියන කෙලෙස් ටික තමන් තුල යෙදුනහම තමන් දන්නේ දෙනෙන දේ අරඹය තමන්ගේ මනසේ මෙහෙම කෙලෙසියක් යෙදුනා කියලා දන්නේ නැති වෙනකොට ඕගොල්ලන්ට දැනෙන්නේ පෙදින පැත්තේ වස්තුව වටිනවා වගේ. මම ඒක තේරෙන විදිහකට වෙනද කියපු දෙයම මේ ලෝකයේ ඇතිවෙච්ච හැටි කියන්නේ. හරිද? දැන් ලෝකේ ඔගොල්ලෝ දන්නවනේ හිතනවනේ මේ ලෝකේ සල්ලි කියලා දෙයක් තියෙනව නේද? 500 කුල 1000 කුල එතකොට 500 කුල 100 කුල කියලා ඒවා තියෙනවද නැද්දලු කියනවා ඒක සල්ලි තියෙන එකනේ අපේ ලෝකේ නේද ඔය සල්ලි හම්බ වෙන මට්ටම තමයි සල්ලි තියෙනකම් තමයි ලෝකේ ඔය ලෝකේ හැදුන හැටි අපි පොඩි පරිශ්‍රණයක් කරමු දැන් ඔය ලෝකේ හැදුනේ හැටි දන්නේ නැති හින්දා අපේ කයි ඉන්නේ මේ ලෝකේ සල්ලි උඩුව තියෙනවා. ඉතින් අපි පුළුවන් තරම් මේ සල්ලි හොයා හොයන්න හරියට මහන්සි වෙනවා. ඒ සල්ලි අපි ගාව තියෙන සල්ලි වටින හින්දා ඒව නැති වුණොත් හොරු ගත්තොත් අපිට දුක්ඛම්මසුත් එනවා. අපි සල්ලි හොයන්නේ ඒ තරමට ලැබුණ නැත්තම් ඒකත් විහෙතයි. ලැබුණ සල්ලි තියාගන්න බැරි වුණොත් ඒකත් විහෙතයි. ඒ සල්ලි නියෝකයෝ නියෝ නියෝකයෝ තියෝකයෝ හොරු ගත්තොත් රජවරු ගත්තොත් ඒ දුකයි. සල්ලි නිසා ඇතිකම දුක නැතිකම දුක විඳින්න ගන්න අපි පොඩි පරිශ්‍රණයක් කරමු. ඒ සල්ලි සල්ලි තමයි දැන් අපි මේ ලෝකේ තියෙන එක භාණ්ඩයක්. සල්ලි තියෙනවා. 5000 කොළ 1000 කොළ 100 කොළ 500 කොළ තියෙනවා එහෙම තමයි. අපි බලමු ඔය අපි සල්ලි කියන කොළයක් පිට තවරපු කඩදාසියක් දෙම තිබුණොත් දැම්මොත් පොඩි ළමයෙකුත් ගෙනාවොත් රහතන් වහන්සේ නමකුත් ගෙනාවොත් අපිත් හිටියොත් පෙර අවිද්‍යා කර්මයට ඇහැ හැදුන හින්දා ඇහැට පෙනෙන රූප පෙනෙන ශේෂ්ත්‍රය හැදුන හින්දා මටත් පෙනෙනවා. රහතන් වහන්සේටත් පෙනෙනවා. පොඩි ළමයාටත් පෙනෙනවා. දැන් මේ කුලේ තියෙනවා. දැන් මේ පොඩි ළමයා මේක පෙවුනට මේක දකින්නකොට මේක රුපියල් 5000ක් වටිනවා කියන හැඟීම එනවද? නැහැ. දැන් රහතන් වහන්සේකත් මේක පේනවා. උන්වහන්සේට මේක වටිනවා කියලා මනසේ හිතෙනවද? නැහැ. හොඳට බලන්න ඒ රූපෙම අපිට පේනකොට ආ මේක දැන් 5000 කුලයක් මේක වටිනවා කියලා වේදනා පත්‍ය තණ්හා මේ විපාක ස්කන්ධ ටික නිසා අපේ මනසේ යෙදෙනවා මොකද්ද? ඒක අරබය වටිනාකමක්. තේරුණාද? හරි. දැන් අපි දන්නේ නැත්නම් පටිච්ච සමුපාදය අවිද්‍යා ප්‍රත්‍යයෙන් විඥානාව සලකන පස්ස වේදනා වෙනකන් දැන දක්වා මේ විපාක දෙනවා කියලා දැක්ක නැත්තම් වේදනා පත්‍ය තණ්හා දැන් මේ දෙනෙන දෙයට තණ්හාව කියන්නේ දැන් රුපියල් 5000ක් වටිනවා කියන එක තමන්ගේ මනසේ දින ගතියක් අපි දැක්කේ නැත්තම් මේ තණ්හාව මේ වේදනාව නිසා තණ්හාව ආව නේද? මේ පෙනෙන දෙයට තණ්හාව යෙදුණා නේද කියලා දැක්කේ නැත්නම් අපි. තණ්හාපච්ච උපාදාන තණ්හාව ප්‍රත්‍ය වෙන මොකේද? උපාදානයට. ඒ කියන්නේ අපිට හිතෙන්නේ ඒ රූපය 5000ක් ගොඩාක් වටිනවා කියන හැඟීමක් අපිට ඇති උනේ. දැන් මේ තණ්හාව දන්නේ නැත්නම් අපේ මානසිකින්දිය කැරියට ඒකපත් වෙන මොකේද? උපාදානයට. ඒ කියන්නේ මේ වටින්නේ මේ කඩදවසේයි කියලා හිතා ගන්නවා අපි. අර රූපේ උපාදාන කරනවා සංහාවේ මේ රූපේ උපාදාන කරනවා. ඒ කියන්නේ දැන් වටිනාකම වටිනාදී වටිනාකම මේ රූපේ කියලා රැවටෙන තැනටපත් වෙනවා. මනස හඳුගන්නේ නැති වෙනකොට අපිට හිතෙන්නේ මේ රූපේ වටිනවා කියන තැනටපත් වෙනවා. දැන් මේ රූපය වටිනාකමටපත් උනේ සඳහා කියන තැනටපත් උනේ මනසේ තියෙන උපාදාන ගතිය නේද කියලා දන්නේ නැත්තම් මනසේ තියෙන මේක මේ රූපේ වටින්නේ කියලා රූපෙට වටිනාකම නැඹුරු කරපු කමින්ද නේද රූපයේ වටිනාකමට පෙවුනේ කියලා දන්නේ නැති වුණොත් අපිට හිතෙන දැන් මෙහි දේවල් වටිනවා කියලා. කොහොම හදලා අපි පැත්තකට ගියොත් දැන් අපිට හිතෙන්නේ මෙහි 5000 කුල තියනවා කියලා නේද? දැන් 5000 කුල 1000 කුල තියනවද නැද්ද මේ? තියෙනවා. ඔය 5000 කුල 1000 කුල අපිට සැපදුක් විඳින්න තියෙන ලෝකය හදලා තියෙන්නේ කොතනින්ද කියලාද ඔයගලන්ට තේරෙන්නේ? ඇහැට පෙනුණු රහතන් වහන්සේට වටිනාකම යෙදුනද? නැහැ. පොඩි ළමයට වටිනාකම යෙදුනද නෑ. ඒ හින්දා ওই කොලේ සංගාහේ වටිනා දේවල් තියෙනවා කියලා සල්ලි කියලා දෙයක් තියෙනවා කියලා වටිනා දේවල් තියෙනවා කියලා බාහිර ඒගොල්ලෝ නිමිති හිටියද? ඔය කඩදාසිය කැඩුනහම මේයෝ කෑවොත් මේයෝ කෑවොත් හොරුගත්තු රාතන් වහන්සේට විදිනවද? පොඩි ළමයට විදිනවද? නෑ. හොඳට බලන්න අපිට ඒ කඩදාසිය දකින්නකොට මේක 5000ක් වටිනවා කියන අදහස යෙදෙන්නේ දැනෙන්නේ හිතෙන්නේ කාටද? දකින්න කෙනාට. දැන් කඩදාසිය වෙනම සිද්ධියක්. පෙනෙන සිද්ධිය වෙනම එකක්. පෙනෙන දේ බලාගෙන මේක මෙච්චර වටිනවා කියලා හිතෙන්නේ කාටද? Tamanට. ඒ වටිනාකම දැනෙනකම කොහටද අයිති? කෙනා කෙනාගේ මනෝ විඤ්ඤාණයට නේද? හරි. පෙනෙන දේ අරඹිය වටිනාකම යෙදුනේ මගේ මනසේ නේද කියලා. සංහව ධනෙද සංහා සංදී ධනෙද සංහා නිරෝධයේ ධනෙද කියන ටික නැති වුණොත් සංහව නොදන්න උනා සංහා සමුදය නොදන්න උනා සංහා නිරෝධය නොදන්නකොට මොකද වෙන්නේ? සංහා පච්චය උපාදාන සංහා ප්‍රත්‍ය වෙන මොකක් දක්වාද? උපාදානය දක්වා. මොකද උපාදාන කරන්නේ? රූපේ උපාදාන කරන වේදනාව උපාදාන කරන දැනි 5000 වටිනවා කියලා හිතේ ඇතිවෙච්ච ගතිය බාර දෙනවා මොකේද? කොළේට අපිට පෙනෙන්නේ මේ වටින්නේ මේ කොළේ කියලායි. දැන් උපාදාන ස්කන්ධ. දැන් මේ ස්කන්ධේ මත උපාදාන වෙලා. දැන් බලන්න ඒ 5000 කොළේ ඊරුමක් තමයි දුකෙන් නැද්ද? වේයකව නියෝගය දුකෙන් නැද්ද? හුරු දෙයිච දුකෙන් නැද්ද? ඔය වගේ හන්දාහේකොළ ඔය වගේ මානසින් සංහව ඇති වෙලා ඒක රූපයේ උපාදාන බවට පත් වුනහම භවය හැදෙනවා කියලා කියන්නේ දැන් ඕගොල්ලන්ට සල්ලි තියෙනවා මේ. ඕගොල්ලන්ගේ ලෝකේ තමයි සල්ලි මිල මුදල් තියෙන ලෝකේ. ඔය සල්ලි මිල මුදල් තියෙන ලෝකය හැදුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොකෙන්ද දන්නවද? සංඝා උපාදානයේ නිසයි මේ ලෝක සමුදය කියන්නේ තණ්හාව නිසා ලෝකය ඇති වෙනවා කියලා. ඒක සල්ලි හැදෙන්නේ තණ්හාව නිසා නෙවෙයිද? දැන් සල්ලි කියනකොට ඇත්තටම සල්ලි කඩදාසියක් නිර්මාණය වෙච්ච එකද මනෝමය සිද්ධියද? වැරදි. මනෝමය සිද්ධියක් නෙවෙයි. එහෙමනම් අපි සල්ලි හොයාගෙන මෙහෙ දුවනවද? තණ්හාවයි මනෝමය. තණ්හාව කඩදාසියකටපත් වුණාම කඩදාසියම වටිනවා වෙන්නේ නැද්ද අපිට? දැන් අපි මනසේ වල තියෙන්නේ මොකද ඔය අම්මල හැට්ටියක් එහෙම ගහගෙන ඔය කොළ රකින්නේ ඔය අපේ අම්මලත් එහෙමයි ඈ ඒක ඉතින් හැටි හංග ගන්නවා ඉතින් හිතේ ගන්න තියෙන වටිනාකම හංගඳුන්න කඩදාසිය එහෙනම් කඩදාසිය හිතේ නම් තියෙන තණ්හාව කඩදාසිය හොරුගත්තොත් දුකේමද නෑ උපාදානය දකින්න තණ්හාවෙන් අපි දතර වෙලා නැහැ සංඝා පච්චය උපාදාන සංහාවේ රූපේ උපාදාන කරලා වේදනා උපාදාන කරලා සංඥා උපාදාන කළාම උපාදාන ස්කන්ධ දුක්ඛ දැන් මේ උපාදාන ස්කන්ධේ නිසායි දුක එන්නේ ඒ ස්කන්ධේ විපරිණාම වෙනකොට ඒ කොළේ කැඩෙනකොට දින දුක එනවද නැද්ද එහෙනම් සල්ලි කියලා කියන්නේ සංඝා උපාදාන කියන කෙලෙස් ටික යෙදුණු ස්කන්ධ ටිකනේ අපි ලෝකෙ කියලා ගත්තොත් ඕගොල්ලන්ට ඇත්තම අපි මේ මෙතනදී බොරුවක් කරනව නෙමෙයි තව. මේ ශාසනය පෙන්වන්න පුළුවන් වෙන දුන්න ඕනම කෙනෙකුට එහි පස්සිකෝ මෙහෙන්න මෙහැරිලා බලන්න කියලා. ලෝකෙ කියන්නේ මොකක්ද කියලා අහුවොත් සල්ලි තියෙන හින්දානේ බැංකු තියෙන්නේ. ගනුදෙනු කරන්නේ. මහා බැංකුව කියලා එකක් තියෙනවා, පොඩි බැංකුව තියෙනවා, ඔය පුද්ගලික බැංකු තියෙනවා, රජයේ බැංකු තියෙනවා, ඔය බැංකු වලින් ඔක්කොම මොකද කරන්නේ? සල්ලි එකතු කරනවා, සල්ලි රැස් කරනවා මේ ඔක්කොම අවිද්‍යාව ඇතුලේ. ඕකට තමයි සල්ලි පරිහරණය කරන ටික තමයි ලෝකෙ කියලා කියන්නේ. කවුරුවත්ම කවදාවත්ම දන්නේ නැති වුණොත් සල්ලි කියලා යමක් ලෝකේ හැදුනා නම් වටිනා මුදලක් කියලා යමක් හැදුනා නම් හැදුනේ. පටිච්ච සම්පදාය හරහා පෙර අවිද්‍යාවට විපාක ස්කන්ධ ටික ඇහැට පෙනෙනකම හම්බ වෙනකොට පෙනෙන දේ අරබය තමන්ගේ මනසේ තණ්හාව ඇති වෙලා ඒ තණ්හාව මනසේ තියෙන තණ්හාව රූපේ මත පතිත වුණාට පස්සේ ඒ කියන්නේ දැන් මම රූපය දිහා බලන්නේ මේ රූපය වටිනවා කියලා නම් දැන් ඔබට පෙනෙන්නේ මේ කඩදාසිය වටිනවා කියලා නෙමෙයිද බලන්නේ දැන් ඔබට පෙනෙනවා නම් ඒකයි ලෝකයේ හෝ ලෝකයන ප්‍රඥප්තිය ඇස ඇති කල්ලි කියලා පැනවුවේ. දැන් ඔබට තේරෙන්නේ නැද්ද මේ රුපියල් 5000ක් කියලා මේ කොලේ තේරෙන්නේ නැද්ද ඔබට? වටිනවා කියලා ඔබට තේරෙන්නේ නැද්ද? තේරෙනවා. ඔබ යම් වෙලාවක දැක්කේ නැත්තම් මේ රුපියල් 5000ක් කියලා වටිනාකමට තේරෙන එකටයි ලෝකේ කියලා කියන්නේ. හැබැයි ওই ලෝකේ හැදුනේ මේ සංඝහ උපාදාන කියන කෙලෙස් සිතයි කියලා ඔයගොල්ලෝ දන්නේ නැති වුණොත් මේ කෙනෙකුදී අරබය වටිනාකම මානසික නොවේදෙන තැනකට නොයදුනොත් සංඝහ උපදින්න නොයදුනොත් මේ කඩදාසි මුදල් කියලා වටිනවා කියලා පෙනෙන්නේ නැහැ මේ ලෝකෙ නිරුද්ධ කළ හැකි කියලා දන්නේ නැති වුණොත් ඔගොල්ලෝ හිතන්නේ සල්ලි කියලා දෙයක් තියෙනවමයි කියලා. කෙනා කෙනාගේ මනසින් මේ වටිනාකමක් දීලා පරිහරණය කරන්නේ කියන එක දැන් නැති වුණොත් ඒ වස්තු වටිනවමයි කියලා හිතන්නේ. අපි මෙහෙම පරිශීලනයකුත් දැන් පැය 5000 කොළ ටිකක් තිබුණු කවුරුත් ඇහිලි පොරකයි. අද රැ ආන්ගේ නියෝජනයකුත් අහවල් කාණ්ඩයට දෙන සල්ලේකොළ 5000කොළ අධිකල අවලංගුයි කිව්ව. ළඟ තියාගත්තත් දඩ 6 මාසයක් හිරේ. නීති විරෝධී. කිව්වොත් මොකක් කරන්නේ? ළඟටවත් යන්න බයයි. බය වෙයිද නැද්ද? ඒක වටිනාකමට නොවටිනාකමට දැන් සැලිකව වෙනස් කර ඉතින් වටිනා 5000 කොළේ නම් දැනුත් වටිනව වෙන්නේ නැහැ. එහෙනම් මේක වටිනාකම වටිනාකමට මනසහරෝපු ලක්ෂණය මත වටිනාකමට මනසහරවනකොට වටිනාකමට පෙහිලා නම් වටින්නේ නැහැ කියලා බලනකොටම නොවටිනා වෙලා නම් වටිනවා කියලා කියනකොට එකතු කළා නම් නොවටිනවා කියලා කියනකොට දුරස් කරනවා නම් එහෙනම් ලෝකය වටිනා හා නොවටිනා ලෝකයේ හදපු හේතු ටික තියෙන කාටද කියලා බලන්න තණ්හාව කියන්නේ ලෝකෙ නෙමෙයි ලෝකෙ හැදෙන හේතුව. ඒ හේතුව රූප මත පතිත වුණාමයි ලෝකෙ හැදෙන්නේ. ඒ වගේම ඔබට ඊගාවට අම්මලාට දරුවෝ ඉන්න දරුවන්ට අම්මලා ඉන්න පැවැත්ම තමයි ලෝකෙ කියලා කියන්නේ. ඒකත් වෙනවා. ඇස් පෙර අවිද්‍යා කර්මයට හටගත් විපාක ස්කන්ධ ටික තමයි ඇහැට පෙනෙන රූපය. ওই විදිහටම ඒ රූපය රඳය අනේ මේ මගේ එකම දරුවනේ කියන අදහසත් එක්ක තමන් තුළ මහා සෙනෙහසක් උපදිනකොට දෙනිනදී ඇත්තට මේ රූපේ සතර මහා ධාතු කනගුණ ආහාරයෙන් හැදුණුදී මේ රූපය රඳය මගේ දරුවා නේද කියන හැඟීමත් එක්ක මහා සෙනෙහසක් කැමැත්තක් කියන ගතිය මනසේ දෙනකොට ඔබ දන්නේ නැත්නම් අත්වාද උපාදානයේ එක්ක තණ්හාව මගේ මනසේ යෙදුණා කියලා තණ්හාවපත් වෙන උපාදානයේ බලයෙන්. දැන් මේ රූපයයි මගේ දරුවා කියලා අර හිතේ තිබුණු කැමැති ගතියත් එක්ක දෘෂ්ටියේ එහෙමම රූපෙට තැබුවාම පටිපාදාන සංග දුක්ඛ. දැන් ඔබට දරුවෙක් ඉන්නවා. ලෝකේ කියලා කියන්නේ මේ දරුවා. දරුවා දරු දරුවත් එක්ක මම ජීවත් වෙන එකට ලෝකේ කියලා කියන්නේ. හැබැයි ලෝකේ හදපු හේතුව මොකක්ද කියලා හෙව්වොත් මේ සතර මහා ධාතු රූපය ධර්මයේ හැටියට වටිනාකමට දෙන්නකෝ මගේ මනසේ තියෙන කෙලෙසේ. ඒකයි තණ්හාව ලෝක සමුදය හැටියට බුදුරජාන් වහන්සේ දෙන්නේ. මේ පටිච්ච සම්පදාය සිද්ධියෙන් දෙනවා මුලින්ම හටගත් ස්කන්ධ ටික ගන්න ඇහැට පෙනුණු කඩදාසි ටික කඩදාසිය පෙනෙන ටික ගන්නේ ඕකේ තමයි ඕක තමයි ලෝකේ කෙලවර. ලෝකේ ඉස්ලාම පටන් ගත්ත තැන. ලෝකේ කෙලවර. ඕකට 5000ක් වටිනවා කියලා අපේ කෙලෙස් ටික බහවලා 5000 කුලියක් දකින්නවා කියන තැනකින් සතුටු වෙන මට්ටමට තමයි ලෝකේ කියලා කියන්නේ. 5000 කුලියක් දකින්න මට්ටමට කියනවා මොකද්ද? ලෝකේ කියන්නේ. ලෝකේ හදපු වඩුවා කවුද? තෘෂ්ණාව. ලෝකේ කෙලවර මොකද්ද? තෘෂ්ණාව යෙදෙදි ඉස්සලා තිබ්බර ස්කන්ධ ටික පෙනෙන රූපේ. දැන් ලෝකේ කවුරුවත් ලෝකේ කෙලවර දන්නේ අපි දකින්නේම 5000 කොළමනේ. ඊගාවට ලෝකේ කියලා කියන්නේ අම්මට දරුවා හම්බ වෙන දරුවාට අම්මව හම්බ වෙන තාත්තට පුතාව හම්බ වෙන පුතාට තාත්තව හම්බ වෙන මට්ටම තමයි ලෝකය කියලා කියන්නේ. තාත්තට පුතාව එක්කල පුතාට තාත්තව එක්කල සංයෝජනය ගත්තොත් මොකද? සම්භාව. ඒක ඒ වගේම. ওই විදිහටමයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ දෙන්නේ ඒකේ දර්ශනයක් දෙන්නේ. මෙන්න මේ ටික තේරුම් ගන්න. ඒක විපාක ස්කන්ධ ටිකක් හැටියට ඔබට පෙනෙනකම කනට ඇහෙනකම නාසයට ගඳ සුවඳ දැනෙනකම දිවට රස දැනෙනකම හම්බුණා. ඕක තමයි ලෝකේ ආරම්භක තැන. මේ ස්කන්ධ ටිකට පෙනෙන දෙයට ඇහෙන දෙයට ඔබ තුල සංඥා උපාදාන කියන කෙලෙස් ටික එකතු වුණාම ඔබට පෙනෙන පැත්තේ සත්‍යෝ ඉන්නවා පුද්ගලයෝ ඉන්නවා වටිනා දේවල් තියෙනවා වගේ පෙනෙන කමක් නිර්මාණය වෙනවා දැන් ඔබට පෙනෙන ওই මානසික මට්ටමටයි ලෝකේ කියලා කියන්නේ අපි කිව්වොත් දැන් නවෝ ලෝකේ කියලා මේ තම සත්‍ය පුද්ගලයෝ ඉන්නේ කියලා කියයි නේද හරි මේ තව සත්‍ය පුද්ගලයෝ හම්බ වෙනකන් තමයි ලෝකේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දෙන්නේ යර අවිද්‍යා කර්මයට ඔබට ඇහැ හම්බ වෙලා ඇහැට තියෙන රූපයක් හම්බ වුණා. හැබැයි ওই ඇහැ මහ භූතයන් උපාදාය රූපයක්. ඇස් ඉදිරියට එන රූපේ මහ භූත උපාදාය රූපයි. ඔක තමයි ඇත්ත. ඒ පෙනෙනකොට ඔබට ওই පෙනෙන පැත්තේ ඔබේ මනස පැත්තේ මේ තව සත්‍ය පුද්ගලයෝ ඉන්නේ කියන කෙලෙසේ ඔබේ මනසේ පැත්තේ යෙදුනොත් ඔබට දැන් තේරෙනවා මේ සත්‍යය හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ අපිට සත්‍ය පුද්ගලයෝ හැටියට පෙනෙන්නේ සත්‍ය පුද්ගලයෝ ඉන්නේ හින්දා නෙමෙයි සත්පුද්ගල භාවයට පෙනෙන කෙලෙසියක් අපිට යෙදෙන හින්දායි කියන එකයි මේ ලෝකය සත්පුද්ගල භාවයට පෙනෙන එක තමයි ලෝකේ. ඔය ලෝකයේ ඇතිකලේ මේ වස්තු සත්පුද්ගල භාවයට පෙන්නන කෙලෙසියක් නිසායි කියලා පෙන්වන්නේ. මේ කෙලෙසිය නැතිකොලොත් සත්පුද්ගල භාවයෙන් එන දුක නැති කරන්න පුළුවන් මේ ලෝකේ නැති කරන්න පුළුවන්. මේ ආර්ය ස්ථානික මාර්ගය ඊට මගයි කියලා පෙන්නනවා. ඔය ලෝකයේ ලෝකයේ ඇතිවීමක් නැතිවම නොදන්න කෙනා හිතන්නේ මේ සත්‍යෝ ඉන්නවා ඉන්න සත්‍යෝ නැතුරු කරන්න වෙනවා කියලා. එයාට කවදාවත් හෙල්ලෙන්නවත් බෑ. හීනෙමුත් නොගිය විරු නිවන කියලා කියන්නේ මේ ලෝකයේ Taman හදාගත්ත එකක් කියන එක හීනකින්වත් මේ සාසන බහැර කෙනෙක් ගන්නෑ. එයා කවදාවත් ලෝකේ කෙලවරකට යන්න දන්නේ නැහැ. ලෝකේ කෙලවර කියලා කියන්නේ මේ කෙලෙස් ටික යෙදিলা පෙන්වන ලෝකය හම්බ වෙච්ච තැනින් පස්සට ආවහම කෙලෙස් ටික යෙදෙන්න ඉස්සලා තිබුණ ස්කන්ධ ටිකේ සැබෑ ඇත්තට තමයි ලෝකේ කෙලවර කියලා කියන්නේ. එතෙන්ට ගිය කෙනා තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. එයාට මේ ආයතන ටිකේ රම් දෙවිය මුතුමැණි සම්බ වෙන්නේ නැහැ. අපි සරල නිදසුමක් හැටියට ගන්න මේ උපමාවෙන් සිංහතුන්ගේ ෆොටෝ එකක් ගෙදර ගහලා තිබුණොත් ඒක දකිනකොට මේ මම කියලා හිතනවද නැද්ද? හිතනවා. හොඳට බලන්න මෙතනදි දැන් ධර්මතා දෙකක් තියෙනවා. අපිට ඕනනම් හිතන්න පුළුවන් ඒ රූපය මම හින්දා ඒක මට මම කියලා පේනවා කියලා. නමුත් ඇත්තම සිද්ධිය ගත්තොත් ඒ රූපය මම හින්දාද නැතිනම් ඒ රූපේ දකිනකොට ඒ රූපේ මම කියලා පේනද කෙලෙසියක් මනසට තියදුන හින්දා ඒ රූපේ මම කියලා පේනවද කියලා බලන්න. රූපය මමම හින්දාම කියලා පෙනෙනවද? නෑ. එහෙනම් මේ රූපය මම කියලා පෙනෙන්නේ කොහොමද? ආ. කෙලෙස් විතරයි මනසට ඇත්තේ. මනසට කෙලෙස් යෙදුනහම කෙලෙස්ේ කරන සුත්‍යත්‍ය මොකද්ද? රූපේ පෙන්වනවා ඒ විදිහට ඒකයි කියන දෝෂේ. උපාදානය කියන කරදා සංහාවෙන් අතර වෙලා දැන් සංහාව උපාදාන ජීවිතය. එතකොට එහෙනම් මේ සැබෑ ජීවිතයට පිට යොමු කරලා බලන්න. ඔබට මේ කය මම කියලා පෙනෙනවා නම් ඔබ හිතාගෙන මේ මම ඉන්නේ හින්දා මම කියලා නේ. බුදුරජාන් වහන්සේ පෙන්නනවා මම කියලා පෙනෙන විදිහේ කෙලෙසයක්. ඒකට කියනවා අස්මිමානය කියලා. ඒ කෙලෙසේ තමන්ගේ පැත්තේ මනස පැත්තේ යෙදුනහම දැන් මේ කය තේම ඕගලන්ට මම වගේ. ඔගොල්ලෝ දන්නේ නැත්තම් මේ කය මම කරලා පෙන්වන්නේ සිතේ තියෙන gati මේ කෙලෙසි යෙදුණු හින්දා පෙනෙන දෙයට තණ්හා උපාදාන යෙදුණා මේ කය මම වගේ පේනවා නේද කියලා දන්නේ නැත්තම් ඔගොල්ලෝ හිතන්නේ මොකද්ද මේ කය මමමයි කියලා එතකොට මම යනවා මම කනවා බොනවා කියන තැනකින්මයි ඉන්නේ මේ කය මම වෙච්ච ගමන්ම දුකම මොනවා වෙනවද දැන් මම ලෙඩ වෙලා මම මහලු වෙලා මම මරණයට පත් වෙලා විඳින සියලු දුක් ඕගොල්ලන්ට විඳින්න වෙනවා. දැන් ඒ දුකෙන් ඕගොල්ලන්ට හෙල්ලෙන්න පුළුවන්කමක් තියනවද? මේ සාධාරණ කරන කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මිනිස්සු වුණාම ඉතින් ලෙඩ වෙනවා තමයි. මැරෙනවා තමයි මොනවා කරන්නද ඒක ස්වභාවයක් නේ කියන තමයි වෙන්නේ. නේ? නමුත් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ එහෙම නෙමෙයි අජරාමරකමක් ලබා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ දෙන්නවා මේ මම ලෙඩ වෙලා මහලු වෙලා මරණයටපත් වෙලා යම්තර දුකක් විඳිනවා නම් ඒ දුක මේ කය මම මගේ මගේ ආත්මයයි කියලා ගත්ත කෙලෙසිකයි කියලා කියනවා. ඒකම මම ඒසු හමස්මින් එන්නේසු අත්තාති. මේ මම මගේ මගේ ආත්මයයි කියලා ගත්ත කෙලෙසියේ නැති වුණොත් මේ කය මම කියලා පෙන්නන කම හිතෙන් ගෙවුණොත් එදාට මේ කය ගෙරනකොට මම ලෙඩ වෙනවා කියන අදහසක් එන්නේ. එන්නේ. ඒ හින්දා ආර්ය අෂ්ටාංග මාර්ගයේ පෙන්වුවා සීලයට පිළිපදලා සමතකම තහනකින් හිත වඩන්නේ මේකයි ඇත්ත බලන්න. මේ ලෝකේ ධර්මතා දෙකක් තියෙනවා. ඒ තමයි මේ දෙපැත්තේ වෙනසට තමයි සුතවත් හා අසුතවත් කියලා කියන්නේ. අසුතවත් පුතඥය කියලා කියන්නේ බුද්ධ ආදී ආර්යයන් මොහොතකින් දැකලා නැති සත්පුරුෂ ධර්ම ආර්ය ධර්මයේ දක්ෂ නැති ආර්ය ධර්මයේ හික්මන නැති සත්පුරුෂය කියන්නේ කවුද කියලා නොවනින් දන්නේ නැති සත්පුරුෂ ධර්මයේ දක්ෂ නැති සත්පුරුෂ ධර්මයේ හික්මුණ නැති අසුත පුතජනයක් හිතන්නේ මේ ලෝකයේ කියලා එකක් තියෙනවා සල්ලි මිලමුදල් තියෙන මිනිස්සු ඉන්න ඒවල දරවල් වටිනා වස්තු තියෙන ලෝකයේ කියලා එකක් තියෙනවා ඒ තියෙන ලෝකෙට තමයි අපි උත්පත්ති වශයෙන් ආවේ. ඇවිල්ලා තියෙන ලෝකේ ඇසුරු කරගෙන ජීවත් වෙනවා. අපි කර්ම රැස් කරලා කර්මාව රූපව අපි මෙය පරිවර්තන යන ලෝකයේ ඉතින් වෙන කවුරු හරි භුක්ති විඳිනවා. ඔබ තමයි අසුත පුතඥයාගේ දර්ශනේ ඒ දර්ශනයම ආත්මයි. අපි ආවේ තියෙන ලෝකයකට. අපේ කර්මානුරූපව මැරිලා යනවා මේ යන කෙනෙකුත් දකින්න තියෙන ලෝකෙකුත් දකින්න. සුතව කාර්ය ශ්‍රාවකය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ විදිහටම ලෝකයේ ලෝකයේ පිළිබඳ නැතිවත් තේරුම් ගන්න බැරි වෙච්ච අවිද්‍යාවට කර්ම රැස් වෙලා විපාක ස්කන්ධ ටිකක් ලැබුණා. පෙනෙන ඇහෙන කම. දැන් මේ පෙනෙන දේක තණ්හාව යෙදුනහම ඔබට පෙනෙනවා පෙනෙන රූප පැත්තේ වටිනා වටිනා රූප තියෙනවා වගේ. අත්වාද උපාදානයේ කියන ඔබේ මනස යෙදුනහම පෙනෙන රූප සද්ද පැත්තේ සත්‍ය පුද්ගලයෙ ඉන්නවා වගේ ඔබට පෙනෙනවා. පෙනෙන හැම දෙයක කෙලෙස් ටික එකතු වෙලා එකතු කළා වටිනා දේවල් කියනවා සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා පෙනෙන පැවැත්මක් පෙනෙන ලෝකයක් තමන් තුළ ඉපදිලා නේද කියලා දකිනවා ආර්ය දර්ශනයේ ශ්‍රතෝකාරී ශ්‍රාවකයා දකින්න කොහොමද තමන්ට ලෝකේ නිර්මාණය වෙලා කියලා දකිනවා අනිත් කෙනා දැක්කේ කොහොමද තමන්ට නිර්මාණය වෙලා නෙමෙයි තියෙන ලෝකයකට දැක්කා එයාට මුකුත් කරන්න බැහැ ඒ කියන්නේ අපි ගත්තොත් ධර්මය අහලා නැති කෙනා දකින්නේ මේ තව කෙනෙක් ඉන්නවා එයාත් එක්ක මම ඉතින් ජීවත් වෙන්න වෙනවා ඉතින් හොඳට නරකට ඉඳ වෙනවා සද්ධර්මය අහපු කෙනාට ධර්මයෙන් පෙන්නන්නේ මට පෙර කර්මයට ඇහැට පෙනෙනකම ලැබුණා පෙනෙනකොට මගේ මනස පැත්තේ අර්ථවාද උපාදාන යෙදුනහම මට පෙනෙන මේ රූපේ කෙනෙක් වගේ දැන් මට පේනවා මේක මට පේනවා මේ රූපේ කෙනෙක් වගේ ඒක ඔබතුමාගේ ලෝකේ කියන්නේ මොකද කියලා ඔබතුමාට පේන්නේ කියලා ඔබතුමා විස්තර කරනවා. තව මේ ඉදිරියෙන් ආවදොනම කියන ඕක තමයි ලෝකේ. හරි. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔහොම පේන්නේ ඔහොම පේන කෙලෙස් ටික ඉදුණු හිඳයි කියලා. ওই කෙලෙස් ටික නැතිකලොත් මේ පෙනේ මේ විදිහට පෙන්නන දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා. දැන් අපි කෙටියෙන් කියමු අපිට දැන් බුදුරජාණන් වහන්සේ දර්ශනයක් දෙනවා අපිට සත්පුද්ගල භාවයට කියන්නේ සත්පුද්ගල ඉන්නේ හින්දා නෙවෙයි සත්පුද්ගල භාවයට යෙදෙන සංහාපාදන්න කියන කෙලෙස් යෙදුන හින්දා සත්පුද්ගල භාවයට පින්නකම නිර්මාණය වෙලා කියලා කියන්නේ හරි දැන් අහගත්ත කියන්නකෝ අපි නමුත් අපිට තව පිළිගන්න පුළුවන්ද නෑ අපහසුයි දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොකක්ද එහෙනම් ඔබ සතිපට්ඨාන වඩන්නකො. කායගත සතිය වඩන්නකො. කායගත සතිය වඩන්න යන්නේ දැන් මේ දර්ශනය අහගත්ත කෙනා. කායගත සතිය වඩන්න වඩනවා කියන්නේ මොකද්ද? මේ රූපේ සැබෑ ස්වභාවය පෙන්වනවා. මේ රූපය කෙස්ලොම්ියට සම්මස්නහර කියලා කුණු කොටස් 32ක් තියෙනවා. කෙස් පුද්ගලයාද හැම නහර සත්ත්ව පුද්ගල මොහොත කොටස් 32ක්. කනගුණ ආහාරය හැදෙන ආහාර නැති නැති මේ වගේ ටිකකල කරගෙන යනකොට එයාටම මොනක් හරිම ස්වකහාත උගතද මොන තරම් නැත්තද බුදුරජාණන්ගේ දේශනා කළේ ඇයි රූපේ සත්පුද්ගල නොවන ප්‍රයත්නක් තියෙන්නේ කියලා දකිනකොට එහෙනම් ඒබඳු තැනකට ඒබඳු තැන පුද්ගල භාවයට මට ලැබුණා නම් මගේ කෙලෙස් එකට පිළිලා මම විඳ දුකක් නේද කියන උත්තරේ Tamanටම තේරෙන මට්ටමට එනවා ඒකයි සතිපට්ඨානය වඩනකොට මාර්ගඵල ලැබෙනවා කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියලා කියන්නේ. සත්‍ය පුද්ගල භාවයේ දුකක් වින්දානම් ඒ දුක ඇතිකලේ මේ තණ්හා උපාදාන කියන කෙලෙසිය නිසා නේද කියනක ඔප්පු වෙලා තියෙනවා මේ සතිපට්ඨාන වැඩුවා. දැන් මම පෙන්නවා අපිට සත්‍ය පුද්ගල භාවයට පෙනෙන්නේ සත්‍ය පුද්ගල භාවයට පෙනෙන්නේ කෙලෙසියෙදි නෙහින්දා මිසක තියෙන හින්දා නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නේ. ලෝකයා හිතුවේ මෙච්චර කාලයක් මොකද්ද? සත්‍ය පුද්ගලෝ ඉන්නවා කියලා. ඒකයි රූපේට එයාට සක්කාය දිට්ඨිය යුක්තයි. එයා රූපේ හද වික්කම රූපේ සත්‍ය කියනවා. ඒතකොට විචිකිච්ඡාවේ යුක්තයි එයාට මොකද්ද? මේ සත්‍ය කොහේ ඉඳන් එන්නේ නැද්ද? කොහට යයිද කියලා උපන්තේ අපරන්තේට දුවනවා. නමුත් දැන් දර්ශනයක් පහළ වුණා. මොකද්ද? පෙර අවිද්‍යා කර්මයට ඕක පේන්න පුළුවන් ඇහැ උපන්නා. ඇහැ හැදෙන්න මට රූපයක් පේනවා. පේනකොට පේන රූපේ පුද්ගල භාවයක පේන විදිහේ කෙලෙස්ිය කියදුන හින්දා මට පුද්ගලයෙක් කියලා පේනකම නිර්මාණය වුණා කියලා පෙන්නනවා. දැන් මට නම් පේන්නේ පුද්ගලයෙක් කියලා. ඒ දර්ශනේ හොඳට පිළිසියොත් මේ රූපෙට මම ඇඟිලි දුක් කරනවාද කියලා අහන රූපේ සත්‍යය කියන. දැන් රූපේ සත්‍යය කියලා Tamanට නම් දෙන්නේ. රූපයට ඇඟිලි දික් කරනවා දෙබඳුන් දර්ශනයක් කියලා කියන මේ රූපේ සත්‍ය කියලා. මට නම් තේරෙන්නේ මේ සත්‍ය කොහෙන්ද නැංගද කොහට යයිද කියලා පූර්ව අපරාන්තෙට දුවනවාද? නෑ. දැන් ওই ටික අහගත්තාම කල්යාණ මිත්‍රස්නේ සද්ධර්ම ශ්‍රවණය අහගත්තා කියනවා. දුක දුකට හේතු තණ්හා උපාදානක් කියලා. මේ තණ්හා උපාදාන නැතිව දුක නැති වෙන කියලා අහගත්ත කියන්නේ ඊට පස්සේ ධර්මානුධර්ම ප්‍රතිපත්ති යොනසෝ මනසිකාරය කියලා කියන්නේ. සීලයක පිළිතලා සමතකම තහනකින් හිත වඩව මේ රූපී උදේවැය විතරක් දැනගන්න. කියන්නේ වෙන මුකුත්ම කරන්න එපා. මේ රූපේ කනබුන ආහාරයෙන් හැදෙන්නේ කියන ටික විතරක් වෙනවා. කෙස්ලොම් නේදක් තියෙන්නේ නැත්නම් සතර මහා ධාතුවේ කනබුන ආහාරයෙන් නේද හැදෙන්නේ කී කිය විතරක් දෙන්න දෙන්න හිතියෝ ටික දවසක් ඉබේම උපේන මේ දර්ශනය මොකද්ද? එහෙනම් රූපයේ සතර මහා ධාතුවේ කනගුණ ආහාරයෙන් හැදිලා තියෙන්නේ. එහෙනම් මෙච්චර කාලයකට ඇත්ත නේද මේ මේ රූපයේ පුද්ගලයේ හැටියට පෙනුනේ කෙලෙසයකටයි මගේ කෙලෙසයක පුද්ගලයේ හැටියට පෙන්නලා මම දුක් විඳලා තියෙනවා කියන එක ඇත්ත නේද කියලා ඔප්පු වෙනවා. ඒක සමන්තව දෙන්න මත්තම දෙනකොට කියන දික්ටි සම්පන්නයි කියන්නේ. දික්ටි සම්පන්නයි කියන්නේ වෙන මොකක් මොකුත් නෙමෙයි. දර්ශනයක් තියෙනවා කියන්නේ. මොකද දර්ශනය? පංච උපාදාන ස්කන්ධ ලෝකේ තණ්හා උපාදානය නිසා ලෝකේ හදලා කියලා නෝන. ධර්මයේ නැති කෙනා හිතාගෙන මේ සත්‍ය බුද්ධිල මෙහෙ ඉන්නවා කියලා. දර්ශනයක් කියන කෙනාට තේරෙන්නේ මොකද්ද? සත්‍ය බුද්ධිල මෙහෙ ඉන්නවා කියලා තේරෙනවා. හැබැයි තේරෙන්නේ මට. එහෙම තේරෙන්න තියෙන හේතුය දුනින්දා. මේ පිටිකල සුදු පාටයි. ඉතින් පාට කන්නාඩේ දාගෙන මම බලනවා. තව කෙනෙකුත් බලනවා. මම දන්නේ නැති වුණොත් නිල් පාට කන්නාඩේ දාගෙන බලපු හින්දා මේක නිල් පාටද පේනවා නේද කියලා එයා හිතාගෙන ඉන්නේ නිල් පාට එකක් දිහා බලමින් තමයි එයා සතුට වෙන්නේ. නේද? යම් වෙලාවක එයා දැක්කොත් අර කෙනා මේ නිල්පතයි කියලා ඇඟිල්ල දික් කරයිද නැද්ද? තමන් කණ්ණාඩියෙන් බලපු නිසා නිල්පත තේන්නේ කියලා දන්නේ නැත්නම් මේ නිල්පතයි කියලා ඇඟිල්ල දික් කරවද නැද්ද? දික් මම යම් වෙලාවක දැක්කොත් මේක නිල්පාටට තේන්නේ මම නිල්පාට කණ්ණාඩියෙන් බලපු නිසා කියලා මම මේක නිල් පෙනෙනවා මට නිල්පාටට නිර්පාකරණය කීපොරිද්ද කියලා කියන්න පුළුවන්. අනිත් කෙනා කියනකොට එයාට පෙනෙන හැටි කියලා දන්නවා. හැබැයි මම දන්නවා මේ කන්නඩියෙන් බලපෙන්න මේක නිර්පාට කියලා පෙනෙන්නේ කියලා. මේක නිර්පාට රෙද්දමයි කියලා දෘෂ්ටි වශයෙන් මම දැක ගන්නවද? නැහැ. ඒ වගේ අපි අත්වාද උපාදානයේ කියන කන්නඩිය කියලා හිතන්නකො. සංහාව කියන එක කන්නඩිය කියලා හිතන්නකො. දැන් මේක වටිනාකමට මට පේනවා නම් පෙනෙන දෙයක සංහාව යෙදුනොත් දැන් මට පෙනෙනවනම් මේ වස්තුව වටිනවා කියලා. මම දන්නේ නැත්නම් මේ වස්තුව දැන් මට වටිනාකමට පෙනෙනවා නේද කියලා. හිතන්නේ මේ වස්තුව වටිනවා කියලා ඒක උපාදාන කරනවා කියන්නේ. එතකොට එයා මේ කියන වටිනා වස්තුව කියලා මේක පැංගිලි දික්කේම පුදුමයක් නෙමෙයි. යම් වෙලාවක තේරෙනවා මේ වස්තු වටිනාකමට මට පේනවා කියලා. වටිනාකම මට යෙදෙනින්ද මේක ගොඩාක් වටිනවා කියලා මට පේනවා නේද? දැන් මේ වස්තු වටිනාකමට පෙනෙන්නේ මට නම්. දැන් මේ වටිනා දේ නැති කියලා දුක වුත් අරයට හිතෙන්නේ වටිනා දේ නැති කියලා දුක එනවාමයි කියලා. මට දැනෙන්නේ මට එන දුක. මේක වටිනා මේ නැති වෙච්ච දුක එනවා. හැබැයි දුකට හේතුව මේක වටිනාකමට දෙන්නු කෙලෙසි. තාම අපිට වටිනාකම දෙවිලා නැහැ. මේ 5000 වටිනවා කියලා තාම මේක දැනගත්තට කියෙන්නේ මග වඩන්නම වෙනවා. ඔබ අද මේක ඇහුවා කියලා හේතු දේවි 5000 කුලයක් දැක්කට අහගත්තා කියලා තමන්ගේ මනසේ වටිනාකම දෙන්නේ කියන තැනකින් නතර වෙන්නේ නැහැ. ඇත්ත නැදේ. ඔබට ඒ කඩදාසි වටිනවමයි කියලා තේරෙනවා. කැඩෙනකොට බිඳෙනකොට ඔබට හෙට දුක එයි. හැබැයි වෙනද කරනකොට ඔබට වෙනසක් තියෙයි. ඔය දුකට පාත්කලේ මත මේ කඩදාසි වටිනාකමට පත් කරපු මනස කියන ගතිය නේද කියලා ඔබ තණ්හාවේ කලකිරෙන දවසක් එනවා. දුකේ කලකිරෙන දවසක් එනවා. ඔබට ඒකම වීර්යවන්ත වෙනවා ඔබ මේ දුක ගෙවා ගන්න නම් දුක නිරුද්ධ කරන්න මම මේ තණ්හාව ගෙවා ගත යුතුමයි. මොකද අද සත්‍ය දත්‍රා විනන්දනය කියන්නේ මේකට තණ්හා නොකළොත් හෙට තව වස්තුවක් වටිනාකමකට එන්න. අපේ ජීවිතයේ බලන්න අද මේ වෙනකොට කී දෙනෙක් අපි කියමු සමහර කෙනෙක් ගන්නවා මේ දරුවා නැත්තම් මේ කෙනා ලැබුණොත් නම් හොඳයි කියලා හිතෙනවා. අත්නාග. ටික කලක් යනකොට ඒ ගතිය නැතිලා ඒ ගතියම තව වස්තුවක් වෙන්න නැද්ද කියලා බලන්න. එනවා. ආයෙත් හිතනවා දැන් මේක ගත්තොත් නම් හරි. ගත්ත හෝ නොගත්ත වෙන්න පුළුවන්. නමුත් ටික දවසකින් ගත්තොත් ඒක සංසිඳන නොගත්තොත් ඒක අමතක වෙලා යනවා. ඊට තවස්තුවක් අපිට එන්නේ. යායන් තන්නා පොමෝ භවිතා නන්දිරාග සහගත සත්‍ය සත්‍රා විනන්දන. ඒතන සතුටපත් කරන මේ තණ්හාව ඒ ඔබට දුක ගෙනත් දෙන්නේ. එතකොට මේ සංඝාවට ලෝකේ හැදුවා කියලා දන්නේ නැති වුණොත් එන්නතුනේ හැමදාම මේ ටික කියලා දෙන්න අපිට කෙනෙක් නැතිකම තිබුණා ඒ කියන්නේ රත්තරන් මුතු දියමන්ති වටිනවා කියලා අපිට තේරෙනවා අපි අහලා තියෙන ප්‍රඥාවක් තියෙනවා අපිට තේරෙනවා කියලා කියන්නේ ඒ හැමෝටම සංහව වේදන අරමුණේ අපිට සංහව වේදෙනවා දැන් මට වටිනවා කියලා තේරෙන්නේ නැතිවම මට හිතෙන්නේ ඒව වටිනවමයි කියලා හිතෙනවා. ඉතින් මෙතනදී සංසිද්ධියේ මුතුමැණි ජවල් දොරවල් යාන වාහන ඉදකඩම් කියලා හම් වෙන මට්ටම දකින්න ලෝකේ කියලා. මේ ලෝකයේ හෝ ලෝක ප්‍රඥප්තිය තමයි ලෝකේ කියලා කියන්නේ. ඔය ලෝකයේ හදලා තියෙන්නේ අන්න උපාදාන කියන කෙලෙසෙන්. මේ සංහා උපාදාන කියන කෙලෙසිය නැතිකොළොත් ඔබට මට දුක් විඳින ලෝකයක් ඉතුරු වෙන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ලෝක නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි කියලා දැකලා සීලයක පිළිහිටලා හිත වඩවඩ පෙනෙන දේට පෙනෙන දේට අන්නාව ආශාව නොයදෙන පුද්ගල භාවයේ නොයදෙන තැනට මනස ගන්න. අන්න ඒ දැනට ගිය කෙනාට කියන ලෝක කෙලවරට ගියා කියලා. එතනදී මම ඔබට කෙටි ක්‍රමයක් කිව්වෝ. ආසාවට තියෙන හැම දෙයක් අරඹයම බලන් දොන්නේ සත්ත්ව පුද්ගල භාවයට පවතින අරමුණු ටිකේ විතරක් බලන්න. අනිත් දේවල් නිගායාවෙන් අපහැරෙන. ඇයි ඒ? පුත්තවත්තු මනසාන. මනුස්සයට වස්තුව පුත්‍රය. ඒ කියන්නේ සවිඥානික වස්තු මත යටේ වටිනාකම තියෙනවා. ඔබට කෝටි ප්‍රකෝටි ගානක ධනයක් තිබුණා එකම දරුවෙක් අතනේ කොහොමද ඒ දරුවා වෙනුවෙන් ඒ ඔක්කොම හරි වියදම් කරන්නේ? එහෙනම් වටිනාකම ගොනු වෙලා ආපහු එනකොටද අර ප්‍රවිඥානික වස්තුවකින් ඔබට සවිඥානික වස්තුවේ චන්දරාගය නැති වෙනකොට අර වස්තුව අතහැරෙනවා ඉන්නේ. එහෙනම් මෙච්චර කතා කරපිට මම ඔබට කෙටි දෙයක් කියලා දෙනවා. මේක කරන්න බැරි දෙයක් නෙමෙයි ඔබ නොකළොත් කියලා ඔබ භව දුක නොකැමති නම් අජරාමර බව කැමති නම් ඔබ වීර්යවන්ත ජී යුතුමයි. එකම කදයයි මම කියලා දෙන්නේ. මොකද්ද? ඉඳ ලැබෙන හැම වෙලාවකම සත්‍ය පුද්ගල භාවයට සිහි වෙන. දැන් නාම ධර්ම ඕනේ රූපය රූපේ ඇතිවීම නැතිවීම විතරක් වෙනවා. ඇතිවීම පින්නඳ කොහොමද? කන බුන ආහාරයෙන් මේ රූපය ඇති දරුවා කියලා කියනවා කියන්නේ ඒ රූපය කනබුන ආහාරයෙන් නෙදෙන සම්මුතිය ධම්මානුපස්සීව. කනබුන ආහාර නැතිවොත් ඒ රූපයක් නැති වෙනවා කියලා වයි ධම්මානුපස්සීව. කනබුන ආහාර නිසා මේ රූපය හැදෙන ආහාර නැතිව නැති වෙනවා කියලා පෙන්වන්න. එච්චරයි ඕනේ. ඇයි එහෙම පෙන්වන්නේ කියන්නේ? හොඳට බත් පාන් කෑල්ලක් කෝපියටයක් බත්තටයක් මුංගටයක් බලනකොට තේරෙනවා සත්පුද්ගල නෙවෙයි කියලා හොඳට. අද නැති වුණාට මේක දිගටම කරගෙන යනකොට එයාගේ හිත මේ අරමුණේ මොනවත් එක බැහැ ගන්නවා. සත්පුද්ගල නොවන ආහාරයක් නිසා හැදෙන රූපය සත්පුද්ගල නෙවෙයිමයි කියන මොන බැහැ ගන්නවා. එයාට ඔක්කුල ඇත්තට මේ රූපේ කියන්නේ පටිඝාපෝපේජෝ වායතන හතර මහා දත් නැත්තම් කුණු කොටස් 22 කියන දෙකකුයි මේ කනගුණ ආහාරي හැදිලා තියෙනවා. කියලා එන්නකොටම මෙහෙන් අහකට දර්ශනය තියෙනවා. මොකද්ද? දුක්ඛේ යන දුක සංවේ යන. එහෙනම් සත්‍ය පුද්ගල භාවයේ දුකක් විඳන මෙච්චර කල් නිබඳු රූපේ පුද්ගල භාවයට පෙන්වපු කෙලෙසේ නිසා නේද කියන මොනවායි දෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියපු නිසා නෙමෙයි යා දුක තණ්හාව නිසායි දුක එන්නේ කියන එක පිළිගන්නේ මේ සතිපට්ඨානේ වඩපු නිසා එයාට දැනෙන දෙයක්. මෙච්චර කාලයක් අපි පිළිගත්තේ මේ දරුවා මරණ හිඳයි දුක ආවේ කියලා. මේ රූපේ නැති වෙච්ච හිඳයි දුක ආවේ කියලානේ. නමුත් දෙන්නවා මේ සතිපට්ඨාන වඩනකො රූපේ ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු ඉන්නා එබඳු රූපේ ධර්මයේ හැටියට පෙන්වපු කෙලෙසිය නිසායි මේ දුක ආවේ. යම් වස්තුවක් වටිනාකමට මට පෙනෙනකොට ඒ වස්තුව විනාශ වෙනකොට දුක එනවා නම් දුකට හේතුව වස්තු විනාශ වෙච්ච එක නෙමෙයි විනාශ වෙන වස්තුව වටිනාකමට පෙන්නකො කෙලෙසේ කියලා ඉදිරියට ගන්න අපි කියන්නේ හැම වෙලාවකම මේකට නිදා ගන්නවා ඉඳගෙන ඉන්නවා කියලා කරන ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්ව නගරයකට ගියාම මුළු රූප ටික එක ඇහැට දාස් ගානක් විදර්ශනා කළ හැකි. මේ හැම රූපයක්ම කන බොන ආහාරන්නේ දැහිදලා තියෙන්නේ කියන්නේ. රූපය රූපය ඇතිවීම විතරක් දෙන්න දෙන්න දෙන්න දෙන්න ඉන්නේ. ඒක මේ පරිසම්පාදයේ තේරුම කෙනා ඒවා අවිද්‍යාව කර්මයක හටගත්ත විපාක ස්කන්ධ ටිකට කෙලස් ටිකක් එකතු කළා සංහව පාදාන කියන කෙලස් ටික එකතු කළා දුක් ඇති වෙන ලෝකේ උපද්දවා ගත්තා කියන උත්තරේ ගන්න කෙනා කරන්න ඕන ස්කන්ධෙන් උදේවැය දෙන්න නැති කරන්නේ. වෙනකොට ඇත්තටම දුක් විඳින්නේ අපේ කෙලෙසිට තමයි කියන උත්තරය එනවා. අවිඥානික වස්තු දැන් අවශ්‍ය නැහැ. ප්‍රවිඥානික වස්තු ටිකේ විතරක් එන්නන්නේ කියන එක මතක් කරනවා. තමන්ගේ රූපයක් පෙන්වන්න වෙනවා. මේ රූපයක් කනගුණ ආහාරයෙන් හැදෙන්නේ කියලා මෙහෙම බලනකොට බලනකොට මේ කය මම ලෙඩ වෙලා මහලු වෙලා මරණයටපත් වෙලා යම්තා දුකක් විඳන විඳින්න ඕනේ මේ කය මම කියලා පෙන්වපු කෙලෙසි නිසා නේද කියන උත්තර වෙනවා දුක හේතුව මේ කෙලෙසියයි කියන නුවණවිලා දුක දුක් සමුදය දෙකක් අවබෝධ වෙනවා මේ රූපය රූපය ඇතිවීම නැතිවීම බලන එකේ මාර්ගයේ නිරෝධය වෙන්නේ මේ එක දේ කරන එකට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා ඉතින් ඕක අමාරු දෙයක් නෙමෙයි. අනිත් එක අමතක වෙලා ආශ්‍රව කියලා කියන්නේ අපිට බොහෝ කල් සිට පැවතෙන කෙලෙසයක් වෙනවා මොකද්ද? අපිට ලෝකයේ ඉපදිලා තියෙනවා නෙමෙයි තියෙන ලෝකයක් ඇතුළු කරනවා කියලා. මේ වස්තු වටිනාකමට මට පේනවා කියන එක වෙනුවට වස්තු වටිනවා කියන තැනකින් ඇතුළක් තියෙනවා කියවන්න. ආශ්‍රවයක් ඡේ කරන්න තියෙන දැන් ඒ වස්තුව වටිනවා නෙමෙයි ඒ වස්තුව වටිනවා කියලා මට පේනවා නේද? මේ සත්‍ය පුද්ගල නෙමෙයි මේ සත්‍ය පුද්ගල කියලා මට පේනවා නේද? හැම වෙලාවෙම දර්ශනය කරන්නේ. ඔබට ගෙවන්න තියෙන්නේ මේ දර්ශනය හරහා මොකද්ද ආශ්‍රයක්ෂය පුරුව. වටිනා දේවල් තියෙනවා සත්‍ය ඉන්නවා කියන හොබෝයි තියෙන හිඳයි තියෙන දේවල් ඉන්න අය අරමුණු කළ ප්‍රතිසන්දි වශයෙන් යන්නේ. කර්ම රැස් කරගන්න දෙන්නේ. ඔබ ආශ්‍රයක්ෂය වුණා කියලා කියන්නේ බාහිර සත්‍යවල කුද්ධලවත් ඉන්නවා නෙමෙයි බාහිර වස්තු සත්ත්ව භාවයට කුද්ධල භාවයට වටිනාකම තමන්ට පෙන්නලා දෙන දර්ශනයක් උපදිනවා මේ වස්තුව වටිනාකමට මට පෙනෙනවා මේ වස්තුව වටිනාකමට පෙන්වන එකේ මූලද්‍රව්‍ය වල තියෙන සමන්ව මිසක මේ වස්තුවට යන්නේ නැහැ මම වටිනවා කියන එක හොයාගන්න මේ කණ්ණාඩිය දාගත්ත නිසා මේ වස්තුව කොළපාට වෙලා තියෙන්නේ කියලා දැක්කහම කොළපාටකම තියාගන්නවද අයින් කරනවද කියන එක තියෙන්නේ කණ්ණාඩිය ගලවනවද නොගලවනවද දෙක මත නේද? ඒක නැති වුණොත් මොකද වෙන්නේ? කවදාවත් ඒ පාට අයින් කරන්න පුළුවන්ද? ඒ වගේ සංහාව නිසා මේ වස්තුව වටිනාකමට පේන්නේ. සංහාව දැක්කොත් වටිනාකම නැති වෙනවා කියලා දැක්කොත් වස්තු වටිනාකමට පෙනිලා එන දුකක් තියෙනවනම් ඒ දුක පියාගන්න ඕනේ නැද්ද කියන එක තියෙන්නේ සංහාව අයින් කිරීම හා නොකිරීම කියන එක මත තියෙනවා නේද? ඉතින් මේ පටිච්චසමුප්පාද දර්ශනය කියන්නේම ඔය සිද්ධිය. ඉතින් ඔක ටිකක් හිතන්න මොකද අර මම මේ ළඟවිද්දක ඔක අපිට මේ පටිච්චසමුපාදයට ගත්ත අර්ථයේ අනුපාදුවක් විදලා තියෙනවා කියලා හිතන මෙච්චර කාලයක් මොකද සංඝා උපාදාන කියන තැන අපි දැකලා තිබුණේ අපිට පෙන්ලා තිබුණේ අපිට දුක ඇති කරන හේතුව හැටියට නෙමෙයි හරිත සම්පාදයේ හඳුන්වලා තිබුණේ වර්තමාන කර්ම හැටියට. ඊට ඒක එතනින් කර්මය පැනෙවුවොත් මොනතරම් වැරදිද කියන එක පෙන්වනවා. දැන් කර්මය ගත්තාම පුඤ්ඤාද සංකාර, අපුඤ්ඤාද සංකාර, ආනිජ්ජාද සංකාර කියලා තුනක් තියෙනවා. සංඝා උපාදාන කිරිතයකින් කර්මයට නැවුවොත් කෙලෙස්යෙන් විතරද කර්ම වෙන්නේ? සංඝා උපාදාන කියන්නේ අකුසල කෙලෙස්. ඒක පුණ්‍යාදී කර්ම අපුණ්‍ය සංකාර නැද්ද? අනිත්‍ය සංකාර පුණ්‍යාදී සංකාරද අනිත්‍ය සංකාර නැද්ද එතකොට? මොකද සංඝා උපාදාන කියන්නේ අකුසල කෙලෙස්. ඒතකොට කෙලෙස්යේම කර්ම භවය ගන්නේ වහම අපි සංඛාරයට සාධාරණයක් කරලා අපි එහෙම ගත්තොත් නෙමෙයිද බලන්න වර්ග වර්ගය තියෙන්නේ. ඒ නිසා ඉතින්දි මට මේ ඔක්කොම කෙටි කරලා කෙටි කරලා ගත්තොත් මේක පෙර ජීවිතයේ තමන්ගේම කෙලෙසයකට ලෝකේ හැදුවා කෙලෙසේ නැතිකළු ලෝකේ නැතිකළ හැකි කියලා දැනගෙන ප්‍රතිපදාව පුරලා තමම පිරිසිදු කරගත්තේ නැති දෝෂයට තියෙන ලෝකයක් හැටියට සත්පුද්ගල වහන කර්මදස් කරගෙන අද ස්කන්ධ ටිකක් හැදිලා ඒ ටිකට කෙලෙස් ටිකක් හැදිලා අද ලෝකය හම්බ වුණා. අද මේ ලෝකය තමන්ගේ කෙලෙස් එකට මට ලෝකය හැදලා පේනව නේද? මේ කෙලෙස් ටික අයින් කරලා මේ ලෝක දුකෙන් මම නිදහස් විය යුතුයි. මේ ඊට ප්‍රතිපදාවයි කියන එක අදත් ඉගෙන ගන්න බැරුණොත් අදත් මේ ලෝකය ඇත්තටම ඇත්ත වෙලා. කියන ලෝකෙක හොඳින් ඉන්න අපි කටයුතු කරනවා කියන ලෝකික නරකයෙන් ඉඳ කටයුතු කරනවා. කළා ආයෙත් මේ වගේ විපාක ස්කන්ධ ටිකක් හැදෙනවා. එදාටත් ලෝකේ හදා ගන්නවා. එදාටත් ලෝකයේ ඇති වෙන නැති වෙන හැටි කියලා දෙන සවස්තුන් වහන්සේනමක් හම්බු නැත්තම් මේ සංසාර කෙලවරක් නැහැ. ඒ හින්දා තමන් තුළ පංච උපාදාන ස්කන්ධ ලෝකය කියලා මේකට කියන්නේ. පංච උපාදාන ස්කන්ධ ලෝකයෙන් මිදෙන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න කියන එක මතක් කරනවා ඒ සඳහා මේ දේශනාව හේතු ප්‍රශ්න වේවා ධර්ම ශ්‍රවණය කළ ධර්ම දේශනා කළා කුසල ධර්ම රාශියක් සිද්ධ කරගත්තා මේ සියලුම ආකාරයෙන් පහල කරගත් සියලු කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයට ආරක්ෂා කරන්නා වූ සම්මා දිට්ඨික ශාසන මාර්ග සිවිදුනේ කියන නෝතන වෙත්තා දෙවියන් විදේශු වඩා වර්ධනය කරගෙන ජීවිතපත්න භෝධියකින් උතුම් වන සංසත්තා කරපු දෙවියන් පින්වන් මොපෙන් කරමු ආකාශත්තා චුම්මත්තා දේවා මංගලයිතිකා පුඤ්ඤාගාමෝ විස්සා චිරන්තරං සුතාසනං ආකාශත්තා චුම්මත්තා දේවා මංගලයිතිකා පුඤ්ඤාගාමෝ විස්සා චිරන්තරං සුතාසනං ආකාශත්තාච බුම්මස්සාරේ පුඤ්ඤ විදානං විසාරේ